දරත චිත්ත දරත දුරු කිරීම සඳහා ඒ හරහා ප්‍රතිපදාවක් ලස්සනට ගෙනහැර දක්වනවා. ඒකට හේතුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා ඒ මිකාරමාතු පාසාදීදී ස්වාමීන් වහන්සේ අසවල් තන අහවල් වෙලාවේ ඉන්න වෙලාවේදී මට මතකයි මේ ශුන්්‍යතා විහරණය බහුල කොටගෙන මම ජීවත් වෙනවා කියලා වචනයක් මට අහන්න හම්බුණා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ වචනේ හරිද? ඒක මට ඇහුණා හරිද? මම මතක තියාගත්ත හරිද? මං හිතේ ධාරණය කරගත්ත හරිද කියලා ඒ සන්දර්භයේ ඒ දර්ශනයේ ඒ සංකල්පය පිළිබඳව සර්වචනාංශයට බොම බගපත්ව යටහත් පහත්ව ගෞරව සම්ප්‍රයුක්ත ඉල්ලනකොට සර්වචනාංශයක සහතික කරනවා තාවුරු කරනවා එහෙම ආනන්ද ඒ වචනේ හරි ඒ වචනේ අහගෙන තියනවත් හරි ඒ වචනේ මතක තියාගෙන ඉන්නවත් හරි ඒක හිතේ දරාගෙන ඉන්නවත් හරි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට සම්පහන්සනයක් කරලා හිත පිටට තට්ටු කරලා තරුවචනාංශේ ඒ වචනේ බැරෑරුම්කම බොහෝම සරල තැනකින් ඉඳගෙන ක්‍රමයෙන් ඉදිරියට ගෙන යාම තමයි මේ චුලසුඤ්ඤත සූත්‍රේ කතා ශරීරේ. ඒකදී ඉස්සල්ලාම සරුවචාන්සේ සඳහන් කරනවා මම මෙතන මේ ශුඤ්ඤත විහෙරණ නැත්තම් ශුඤ්ඤතා වක්ඛන්තිය වශයෙන් අදහස් කරන්නේ මේ මිගාර මාතු පාසාදේ ඉන්න අපට ලෝකයේ සාමාන්‍ය මිනිස්සු අතර පෙනෙට දකින්න හම් වෙන අලි අස්යෝ වෙලඹ හරක් පේන්න නැහැ. ඒ නිසා අපි යතින් ශූන්‍යයි. ඒ වගේම රන් රිදී මිනිමුදු මේ ගෙවල් දොරවල් වල තියෙන වස්තු භෝගෝලින් මේකේ දකින්න නැහැ. ඒ නිසා අපි එකෙන් ශූන්‍යයි. මේකේ මේ කාම්භෝගී ස්ත්‍රී පුරුෂයන්ගෙන් ශූන්‍යයි. නමුත් ඒකාත්ති භාවයටපත් වෙච්ච භික්ෂු සංඝයා වැඩ ඉන්නවා. ඒකෙන් අශූන්‍යයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ ලෝකයේ තියෙන මේ දාරත දුක් පීඩා හිත කරදර ගැනීම වලට හේතු වෙන ඒ ඇත්තස් වෙලඹ හරක් ආදී සතුන්ගෙන්ගෙන දරතයන් නැතිවීම ඒ වාගේම රන් රිදි මුණු මැණික් නිසා ඇතිවෙන චිත්ත පීඩා නැතිවීම එහෙම නිසා මේ කාමභෝගී ස්ත්‍රී පුරුෂයන්ගෙන් වෙන්වීම ඇති වෙන ඒ ශූන්‍යතාවය බුද්ධි විඳීමට අවස්ථාව ලබා දෙන මේ මෙහි ඉන්න භික්ෂුන් වහන්සේලා අරමුණු කිරීම හිත පහදින දෙයක්. ඒකට බැස ගන්න එක වටිනවා. ඒක හිත පහදින්න ඕනේ. එතකොට ඒක මොනවට පිහිටියොත් ඒ වගේ මේක විනිශ්චයට බැසගත්තොත් මම මේ මිගාරමාතු පහසාදේ ඉන්න භික්ෂු සංඝයා දිහා බලලා ඒකෙයි පැසගෙන ජීවත් වීම නිසා මට ලෝකේ කම් කරත්තල් නැහැ. ලෝකයෙන් මට එන්න තියෙන දුක් පීඩා නැහැ කියලා ඒ මේ ලද தত্ত্বයේදී මෙච්චර ප්‍රමාණයක් නැති කිරීම සඳහා මම මෙන්න මේ ටික ඇල්ලුවා කියලා ශුන්‍යතාවසයෙන් නාස් නැති දෙයත් ඒ නැති කිරීමට වාංගුවට ගත්ත ඇතැයි සලකන දේත් හොඳට පිරිසුදුට බැස ගන්නකොට ඒක බුදුරජාණන්ස් කියන එක යථා භූතයක්. ඒක හොඳටම අස්පනා අපිට පේන දෙයක් මනෝ විකාරයක් නෙමෙයි. හීනෙකුත් නෙමෙයි. භ්‍රාන්තියකුත් නෙමෙයි. මම හොඳට ඕ මෙතන ඉන්න සංඝයා කරේ හිත පහදිලා මෙතන ඉන්න සංඝයා කරේ සංඝයා කරේ බැසගෙන ඒකට පිහිටලා ඒක විනිශ්චය කිරීමෙන් මට අර ගොඩාක් කරදර අයින් වෙනවා කියලා ඒ පරිපිරිසිදු මේ ශුන්්‍යතාවක් ක්‍රන්තිය නැත්නම් ශුන්‍යතාවට එළඹ වැසීම පෙන්ලා දෙනවා. ඉතින් මේක තමයි ගුරුසුම තැන ශුන්‍යතාව පිළිබඳව නැත්නම් චුල ශුන්‍යත සූත්‍රයේ ਸਰවචනanse පටන් ගන්න නිදර්ශනය. රූපකය. ඉතින් මේ යෝගාවචරයෝ මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ තැන්වල ක්‍රියාකාරකම් නැතුව නෙවෙයි. මිනිස්සුયો නැතුව නෙවෙයි. වැඩ රාජකාරී නැතුව නෙවෙයි. නමුත් දැනගන්නවා මේ ක්‍රියාකාරකම් වැඩ රාජකාරී නිසා මම මගේ ඥාතීන් සම්බන්ධ ප්‍රශ්න අමතක කරලා දානවා. මම මම හම්බ කරපු යම්තාක් වස්තු භවෝග තිබුණා නම් ඒව අමතක කරනවා. මෙහි මෙහි තියෙන වතපිලිවෙත මේ තියෙන කාලසටහන නීති පද්ධතියට කොච්චර ගරු කරනවද කියනවනම් කොච්චර පහදිනවද කියනවා කොච්චර බැසගෙන ජීවත් වෙනවද කියනවනම් හොඳටම විනිශ්චය කර ගන්නවා මේ නීති පද්ධතිය. ඉන්න ඉන්න ඉන්න මට ඥාතීන් කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාතීන් පිළිබඳව අමතක කිරීමක් කරන්න පුළුවන් සංඥාවක්වත් ගන්න නැහැ. ඒ වගේම හම්බ කරන ලද කුඩා වූ වේවා මහත් වූ වස්තුවෙන් දැන් අයින් වෙලා ඉන්නේ. ඒ සංඥාව එන්නේ නැහැ මොකද මේ වැඩේ හිත හොඳට යෙදිලා සැදී පැහැදී සක්කච්ඡකාරීව සප්පායකාරීව සතතයෙන් කරනවා. එතකොට අපිට මෙතන වැඩක් නැතුව නිසා නෙවෙයි මෙතන ලෝකෙන් කැලලක් වෙන නිසා නෙවෙයි මේකේ පහදින්නේ මොකටද මේකේ බැසගන්නේ මොකටද මේකේ පිහිටන්නේ මොකටද ඒ පිහිටියේ නැත්තම් අපේ හිත නිතරම ඥාතියින් පිළිබඳ කල්පනාවෙන් පිරෙනවා අපේ හිත නිතරම හම්බු කරපු සහ හම්බු නොකරපු වස්තු කල්පනාවෙන් පිරෙනවා ඒකෙන් ශූන්‍ය කරගන්න මේකේ පහදින්න ඕනේ කියලා තේරුම් අරගන්න ඕනේ මේ සාපේක්ෂව විශාල දුක්ඛන්දක් වාංගුකරනද මේ පුංචි අඩයක් කරගන්නවා. පුංචි අරමුණක් කරගන්නවා. පුංචි නිමිත්තක් කරගන්නවා කියලා ඒ නිමිත්තේ හිත පහදින්නේ ගත්ත අඩේ හිත පහදින්නේ ඒයින් වාංගු කරන්න පුළුවන් මහ විශාල කන්දක් සාපේක්ෂවයි. ඉතින් මේකට සර්වඥාන්ස කියනවා බහුල කොට ශූන්‍යතාවයේ විසීම නැත්නම් ශූන්‍යතාවක් කන්තිය ශුන්‍ය තත්වයට බැස ගැනීම කියලා. ඊට පස්සේ මේක හොඳට හිත තනවා වඩලා මේක තේරුම් කරලා දීලා ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා යම් කෙනෙක් මේ අරඤ්‍ය වසඤ්ඤාව භික්ෂු සංඥාව ඇති කරගෙන අරසා විශාල දුක් කරදරගෙන දෙන නීවරණ රාශියක් දුරුවන් කරගත්තට පස්සේ මේ අරඤ්‍ය සංඥාවත් භික්ෂු සංඥාවත් වෙනුවට පාඨවි සංඥාව අරගන්න. Taman ඉඳගෙන ඉන්න කයේ ඉඳගෙන ඉන්නකොට පොළවේ වදින තැන. නැත්නම් සක්මන් කරනකොට විලුඹ පොළවේ හිටෙන තැන. එහෙම නැත්නම් සමහර ලාවට ආනපාන සති භාවනා කරනකොට හුස්ම රැල්ල ඇවිල්ලා වදිනකොට තද ගති දැනෙනවා. නැත්නම් ඇඟේ තද ගති දැනෙනවා. ඒ කොයි එක හරි පටවි සංඥාව මෙතනදී සාක්ෂි කර ගන්නවා. අඩේට ගන්නවා. නිමිති කර ගන්නවා. ඊට පස්සේ යම් වෙලාවක ඒ මිගාර මාතු පාසාදයට ගිය වෙලාවක හරි පූර්වාරාමයට ගිය වෙලාවක හරි නැත්නම් තමන්ගේ භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා තමයි මේ ඉඳගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්න හැපෙන තැන වැටිලා වැටහිලා මේ තියෙන පාටවිලා ගරු ලක්ෂණයයි බරගතිය ගොරෝසු ගතිය එහෙම නැත්නම් මෙලෙක් ගතිය මේ මොකක් හරි එකක් පිළිබඳව අපි මෙච්චර ගෞරවයෙන් මෙච්චර ගම්භීරත්වයෙන් ධර්මගම්භීරත්වයෙන් ගරු කරන්නේ මොකද්ද? ඒකට හිත ගියයි කියලා කියන්නේ අරඤ්‍ය සංඥාවෙන් නිදහස් වෙනවා අපි. එතකොට හිත ගියයි කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලායි කියන ඒ පුරුෂ සංඥාවෙන් අයින් වෙලා හිත ඊට වඩා ප්‍රත්‍යක්ෂ වූ අස්පනා අපිට පේන ඊට වඩා සියුම් වූ ඊට වඩා සූක්ෂම වූ අරමුණක් අරගෙන අරඤ්‍ය සංඥාවත් පුරුෂ සංඥාවත් අයින් කරනවා. අපි මෙතෙක් අපි ඊයේ නෑ පෙරේදා දේශනාව දක්වා ඇවිල්ලා තියෙනවා මේ ශුන්්‍යත චූලශුන්්‍යත සූත්‍රයත් එක්ක. දැන් මෙතන විශාල පදනමක් හදාගෙන තියෙන්නේ මේ ධාතු මනසිකාරය කරන කරන පියවරේ සක්මනේ නැත්නම් ආස්වාස ප්‍රස්වාසී එනතන් අපි විද මේ භාවනා මධ්‍යස්ථාන කරන ඕනම කටයුත්තකදී හැපීමක් ඇති වෙනකොට එතනදී ඒකේ තියෙන බරගති හැල්ලු ගතිය වලට හිත යනවායි කියලා කියන්නේ ඒක ශුන්්‍යතාව පිළිබඳ භාවනා ඉතාම ගැඹුරු තැනක්. මොකද හරියටම යම් වෙලාවක අපේ ඇවිදිනකොට පොළවේ පය ගැටෙන හැටි, හුස්ම ගන්නකොට එතන මෙතන බර දැනෙන හැටි. එහෙම නැත්නම් අපි අරන්නේ ඇතුළෙම කරන වතපිලිවතකදී අතට යමක් ගැටෙනකොට, ඇඟට යමක් ගැටෙනකොට, පායට යමක් ගැටෙනකොට නොවලහා අවි පරිත්‍ත වෙන්නේ නැතුව හිත වික්ෂිප්ත වෙන්නේ නැතුව මට මේ දැනෙන්නේ පෘථිවි සංඥාවයි තද ගතියයි හැල්ලු ගතියයි ගොරෝසු ගතියයි සියුම් ගතියයි මෙලෙක් ගතියයි ආදි වශයෙන් තේරෙනවයි කියලා කියන්නේ ඒ චිත්තක්ෂණය වෙන කිසිම වෙන සංඥාවකට ඉඩ නැහැ. අර සියලු කුණු කන්දල අයින් කරන්න මේකේ හිත පිහිටියා. ඉතින් මෙතනදී සරුවචන් වහන්සේ පඩවි සංඥාව ගත්තට මේ සඳහා ඕනනම් වායෝ සංඥාව, තේජෝ සංඥාව, ආපෝ සංඥාව ඕන එකක් ගන්න පුළුවන්. නමුත් ඒකෙදී මේ පසු කාලීන ආචාර්ය මතයක් වශයෙන් පෙන්ලා තියෙනවා වායෝ ආපෝ පඨවි ආපෝ පඨවි තේජෝ වායෝ කියනව අල්ලන්න පුළුවන් ආපෝ ලක්ෂණය ආධුනිකයට අහුවෙන්නේ නැහැ කියලා. ආපෝ ලක්ෂණය කියලා කියන්නේ තෙත ගතිය. එහෙම නැත්නම් ආබන්ධන ගතිය. එහෙම නැත්නම් වැగిරෙන ගතිය. ඒක ටිකක් භාවනා කරනට අහු වෙන්නේ නැහැ. ඒක නිසා ඊතුරු තුනෙන් එකක් සරුවචනාංශය ගන්නවා. ආනාපාන සතියේදී වායෝ පොට්ටබ්බ ධාතුව ගන්නවා. මේ ශුන්්‍යත සූත්‍රයේදී පඨවි ධාතුව අර ගන්නවා. දැන් මේ විදිහට පඨවි ධාතුව අරගෙන භාවනා කරනවායි කියලා හිතම ඊට පස්සේ මේසා විශාල සංසාරේ පුරාට ගෙනවූ මෝහ පටල කෙලස් කන්දක් මේ හැපෙන හැපෙන තන පටවි ධාතුව මෙනෙහි කිරීම මේ දැන ගැනීමෙන් වෙන් කරන්න පුළුවන් කියන පටවි ධාතුවේ තියෙන මේ අසීමිත ශක්තිය එහෙම නැත්නම් පටවි ධාතුව කෙරෙහි ඇති සතියෙහි තියෙන මේ අසීමිත ශක්තිය හිත බැහැගෙන හිත පැහැදිලා හිත මොනවට පිහිටලා ඒක තීන්දු කරගන්න මේ යෝගාවචරයට ශක්තිය තියෙනවා නම් ඒ කියන්නේ ආ දන්නවා නැවත නැවතත් මේ පටවි ධාතුව එනේන වෙලාවේ දැනගැනීමෙන් මට මේ මෙතෙක් සංසාර ගෙනාවු කෙලෙස් නැත්නම් කෙලෙස් සංඥා එහෙම නැත්නම් පව් සිද්ධ වෙන්න පුළුවන් සංස්කාර සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් නැතුව යනවා. එන්න තියෙන කෙලෙස්සත් නැති වෙලා යනවා කියලා ඒක හොඳට පිහිටනවායි කියලා කියන්නේ එනේන වෙලාවේ ඒ හැපෙන හැපෙන වෙලාවේ අතපය කොහේ හරි ඒකේ පටවි සංඥාව ගන්න සාදර වෙනවායි කියලා. එතකොට ඒකට කියන්නේ එළඹ වාසය කරනවායි කියලත් කියනවා. පටවි සංඥාවට සාදර වෙලා වාසය කරනවා නම් ਸਰුවචනාංශ මෙතන ස්ථිරව ප්‍රකාශ කරේ නැතුණාට ඕනම පටවි සංඥාවක් තියෙන එකක් නැවත නැවත බලනකොට බලනකොට ඒක එnde end end end තුනී වෙන්න පටන් ගන්නවා. හොඳට බර තියලා සක්මන් කර කර ගිය කෙනාට විනාඩි 35ක් 40ක් යනකොට පා වෙන්න වගේ ඉබේ සක්මන කරන්න වගේ අනායාසයෙන් කරන්න වගේ අර තිබුණු ගොරෝසු පටවි ධාතුවේ තිබිච්ච ගරු ලකුණු ගුරුසු ගන්න වෙනකොට සියුම් ගතිය එන්න පටන් ගන්නවා. බර ගති වෙනකොට හැල්ලු ගතිය එන්න පටන් ගන්න ඉඩ තියෙනවා. තද ගති වෙනකොට මෙලෙක් ගතිය එන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වෙලාව එනකොට මේ යෝගාවචරයා මේ පාඨවි ධාතුව මම මේ ඉස්සරහින් තියාගත්තේ මොකටද කියලා දන්නේ නැතුව අයියෝ මෙච්චර හොඳට දැනිච්ච පය මට දැන් නොදැනී ගියා නේද? මෙච්චර හොඳට දැනිච්ච ආනාපානේ මට තුනී වුණා නේද? එහෙම නැත්නම් මේ තද ගතිය මෙලෙක්ුනේ මොකද? බර ගතිය හැල්ුනේ මොකද කියලා ඒ ප්‍රශ්න කරන්නේ එහෙම නැත්නම් ඒක පිළිබඳව තැක උපදවන්නේ ඒක පිළිබඳව විශ්වාසය පහළ නොකරගන්නේ මේ ශුන්්‍යතාවක් අන්තිය කියන එක දන්නේ නැති නිසා එහෙම නැත්නම් ශූන්‍ය විහරණය කියන එක දන්නේ නැති නිසා නමුත් සරුවච්චන් වහන්සේගේ ධර්ම ප්‍රයෝගයේ තමයි ඕනෙම තදට දැනෙන දෙයක් ප්‍රසිද්ධව දැනෙන එකක් ප්‍රකටව දැනෙන එකක් නැවත නැවත බල බලා ඉන්නකොට ඒක සියුම් භාවයටපත් වෙනවා ඒක තුනී භාවයටපත් වෙනවා ඒකට පුංචි මෙහෙයුමක් පුංචි උපක්‍රමයක් නැත්තම් කමඨාන් සුද්ධ කිරීමක් තමයි යම් කිසි කෙනෙකුට උදාහරණයක් වශයෙන් හොඳට ආස්වාසේ නාස්පුඩු පුරවාගෙන යන බව දැනෙන්න ගත්තා. ඒකේ කොසීතලයි කො පිරිමදිනවා කියලා තීරුම් ගත්තා. ඊට පස්සේ ප්‍රස්වාසයත් ඒ වාගේම නාස්පුඩු පුරවාගෙන යන වෙලාව බලලා මේකට පුරුදු කිරීමක් වශයෙන් කියනවා මෙච්චර ගොරෝසු නාස්පුඩු පුරවාගෙන ආස්වාසේ පටන් ගන්න කෙලවරට පොඩ්ඩක් හිත යොදන්න පුළුවන් නම් බොහෝම හොඳයි කියලා. එතකොට පේනවා පටන් ගන්නකොට එච්චර ගොරෝසු නැහැ. බොහොම සියුම පටන් අරගෙන තමයි මේක මේ ගොරෝසු තැනටපත් වෙන්නේ. ඊට පස්සේ ප්‍රස්වාසයට යන්න ඉස්සෙල්ලා මේක ආය සම්පූර්ණයෙන්ම තුනී වෙනවා. ආන්නේ ඒ දිහාවට මේ ආස්වාසයේ ප්‍රස්වාසයේ මුලැමැදාග වගේ නැත්තම් ආස්වාස මුලුල්ල ආස්වාස සම්පූර්ණ කයම දැක ගන්න උත්සාහ කරොත් පේනවා මැද හරියේදී වායු පොට්ටබ ධාතුව ගොරෝසු ක්‍රියාත්මක කරාට මුල දිසා අගදි තාමත්ම තුනි මේ වාගෙම තමයි පටවි ධාතු අරගත්තත් අපි විලුඹ කෙටෙන වෙලාව පහේ අරගත්තොත් අපිට හොඳටම ගොරෝසු වුණාට වැටුණාට ගොරෝසු වුණාට පස්සේ වැටුණාට ඒක පටන් ගන්නකොට බොහෝම හිමීට පයට බර ගන්න. පයට බර ගන්න වෙලාවේදී පටවි ධාතුව වැටෙන්නේ බොහෝම මුරුදුවට බොහෝම සැහැල්ලුවට ගිහිල්ලා තමයි බර ගන්නකොටයි යම් මට්ටමකට අපේ සංඥාව සංවේදී භාවය ඉක්මවලා ගියාට පස්සේ පය තිබ්බ බව වැටහෙන්නේ ඊට පස්සේ ආයේ පය උස්සනකොට අර ගොරෝසු ගතිය ආයේ තුනී භාවයකටපත් වෙනවා ඒ නිසා යම් කිසි කෙනෙක් හොඳට වම් පායේ තියෙන තියෙන වාරේ දකුණු පායේ තියෙන තියෙන වාරේ උදාහරණයක් වශයෙන් විලුඹට බර ගන්න හැටි බැලුවොත් ඒක ওই විදිහෙන් නෙමෙයි පටන් ගන්න. පටන් ගන්න ඉතාම මායාකාරී විදිහට බොහෝම සියුම්ම පටන් අරගෙන ගොරෝසු වෙලා වමේ පය බර දකුණට යනකොට ආය හැල්ලු වෙනවා. මේ පටන් ගන්න තැන හැල්ලු වෙන තැනේදී මේ පටවි ධාතුව සූක්ෂම බවට අතිසූක්ෂම බවටපත් වෙනකොට එතන පොඩි වෙන මාරුව එතන වෙඩ මේ පෙරලිය පටවි ධාතු අවකාශ ධාතුවට ඉඩ තියලා පැත්තකට වීමයි වෙන්නේ. අවකාශය වගේ කිසිම දෙයක් නැති තැනක පටවි ධාතුව පටන් ගන්න. ඒක දාසෝ පටවි ධාතුව ගොරෝසු වෙලා හැපෙන බවටපත් ආයෙත් ආකාශ ධාතුවට ගෙවිලා යනවා. මොහොතේ රැල්ලක් මතුවෙනවා වගේ. වතුරෙන් රැල්ලක් මතුවලා ආයෙ වතුරටම දී වෙලා යනවා. ඉතින් මේ යෝගාවචරයා පියවරෙන් පියවර වමෙන් වම දකුණෙන් දකුණ හොඳට සතියින් යුතුව සක්මන් කර කර යනකොට එයාට තේරෙන පටන් ගන්නවා මේ එක පියවරක පටවි ධාතුව තද ගතිය ලාවට පටන් ගන්න ගොරෝසු වෙලා තැම්පත් වෙන බව සූක්ෂමව බොහොම සියුම බලන තරම් සතියක් තිබ්බොත් දිගින් දිගට සක්මන් කරනකොට මුළු සක්මනේදිමත් මේ තද ගතිය අඩුවීමක් වෙන්න පටන් ගන්නවා මේ අඩුවීම යෝගාවචරය හිතුවොත් සතියේ අඩුවීමක් කියලා දැනීමේ අඩුවීමක් කියලා සමාධිය අඩුවීමක් කියලා ඒ යෝගාවචරය ඊට පස්සේ හයියෙන් ඇවිදින්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සක්වන දමල ගහලා යයි යන්න. එහෙම නැත්නම් නිදිමතයි කියාවි. නමුත් මේ යෝගාවචරය දැනගත්තොත් මේ ගුරු උසොට දැනෙච්ච පටවි ධාතුව ක්‍රමයෙන් අවකාශ ධාතු රිඩ තියලා තුනන් වීමක් මෙතන සිද්ධ වෙන්නේ. ආනේ වෙලාවේදී මේ ශුන්්‍යතා බහුල විහරණය කියලා කියන්නේ බලාන ඉන්නකොට ඉන්නකොට ඒ තිබුණු තද ගති, බර ගති, ගෙවෙමින් ගෙවෙමින් කයේ සැහැල්ලු ගති, ඉබේ කරන ගති, අනායාසයෙන් කරන ගති මතුවෙනකොට ඒ ගෙවෙන එක කෙලස් වල ගෙවීමක් කියන එක තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒ හරහා පටවි ධාතුව නැති වෙනකොට මතුවෙන්නේ අවකාශයක් හිස්තනක් හැපෙන්නේ නැති තැනක් උඩිකන අජට අවකාශය කියලා ජට කියලා කියන ගැටවලටයි අජට අවකාශය කියලා කියන්නේ අජට අවකාශේ ගැට වැදින්නේ නැහැ. ඉතින් හිමීට හිමීට මේක දැනගෙන කටයුතු කරා නම් යෝගාවචරය කවදාකවත් සක්මන් කරගෙන කරගෙන යනකොට ඇති වෙන්නේ ස්පාසුව ඇති වෙන අනායාසින් ඇවිදින්න පුළුවන් ගතිය නැත්නම් වෙන කෙනෙක් ඇවිදින්න වගේ බලන්න පුළුවන් ගතිය එනකොට කලකොලොප්පම් වෙන්නේ බය වෙන්නේ නැහැ ඒ වෙනුවට දැනගන්නවා මගේ හිත ක්‍රමයෙන් මේ ධාතු ස්වභාව හරහා ධාතු ස්වභාව විනිවිදගෙන ක්‍රමයෙන් හිස් තැනකට විවේක තැනකට අවකාශ තැනකට ගමන් කරනවා කියන්නේ එතකොට යෝගාවචරය ශුන්්‍යතාව ලෝක කන්තිය ශුන්්‍යතාවට බැස ගැනීමේ කලාව දන්නවනම් ශුන්‍යතා බහුලකට විහෙරණය කරන එයා දන දැන් ගොරෝසුවට තිබුණ මගේ පියවර එන්න එන්න සියුම් වෙනවා මේක මම පක්ඛන්දනය කරන්න ඕනේ පසීදනය කරන්න ඕනේ ඒකට සම්තිට්ඨනය කරන්න ඕනේ අදිමුච්ඡනය කරන්න ඕනේ මේ ඇති වෙන වෙනසට මම බැහැ ගන්න ඕනේ මගේ ක්‍රියා ඔක්කොම හරි නිසායි ප්‍රතිපදාව හරි නිසායි සීලය හොඳ නිසායි සතිය හොඳ නිසායි මේක මේ තුනී වීගෙන යන්නේ ඒකට පසීදද කියලා කියන්නේ පහදිනවා. මේක මේ මගේ ධර්මයක් නෙවෙයි කවුරුණත් මේ විදිහට වැඩ කරන ගියොත් ඒ ලෝකයෙන් Tamanට ලැබෙන දරත ගති, ගොරෝසු ගති, ඝන බහල ගති තුනී වෙනවයි කියන එක මගේ නම්බුවක් නෙවෙයි ප්‍රතිපදාහරණ කාටත් මේක වෙනවා. මට කරන්න තියෙන්නේ මේ தত্ত্বය හොඳට තහවුරු කරගන්න ඕනේ. සම්තිත්‍යති ඒක එළඹ වාසය කරන්න ඕනේ. ඊට පස්සේ තීරුම් ගන්න ඕනේ බොහෝ වෙලා සක්මන් කරපු නිසායි මට මේ සක්මනේ තිබුණු ගොරෝසු ගතිය නැති වුණේ. බොහෝ වෙලා ආනාපාන සතිය මම පුරුදු කරපු නිසායි ක්‍රමයෙන් ආනාපානෙ සිුම් වෙලා අතිසියුම් තත්ත්වයට යන්නේ දැන් මේක මේ හිමීට ආයසරයක් අවකාශයටයි දැක්කන්නේ දක්කන්නේ යොමු වෙන්නේ අන්න ඒකෙයි එළඹ වාසය කරන්න දන්නවනම් ඒක පහදින්න දන්නවනම් සරුවචාන්සේ සඳහන් කරනවා ඒ මිනිස්යාට ඒ පැහැදීම හරහා මුළු ලෝකෙක කෙලෙස් මුළු ලෝකෙක නීවරණ මුළු ලෝකෙක දරත ඔක්කොම අයින් වෙලා දැන් මේ තුනි වෙන ආස්වාස ප්‍රසවාසී තුනි වෙන සක්මනේ හිත පහදිනවා මේ හිත පහදින එකට සතිය කියලා කියන්නේ කිය. මේ හිත පහදින එකට සතිය කියලා කියන්න කියනවා. මේ හිත පහදින එකට සම්පජඤ්ඤය කියලා කියන්න තියෙනවා මනානුවණින් දැකීමක් කියලා. මේ හිත පහදින එකට සුඛය කියලා කියන්න කියනවා. මේ හිත පහදින එකට ප්‍රමෝදය කියලා කියන්නේ කියලා. මේ හිත පහදින එකට ප්‍රීතිය කියලා කියන්නේ තියෙනවා. මේ හිත පහදින එකට හිතේ ගතිය තැම්පත් වීම කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ අපිට කටපාඩම් කරන වචන සෙට් එකක් ඕක ගැන කලබල වෙලා මට මේ මොකද උනේ අරකයි මේකයි කියලා කලබල වෙන්නේ නැතුව ඒ ඔක්කොම කෙලෙස් මේක පක්කන්දති පසීදති සම්තිත්‍ත්‍ති අදිමුච්ඡති කියන විදිහට මේ වෙන වැඩේට අනුග්‍රහ කරන්න පුළුවන් නම් එයාට දෙපැත්තකින් සතුට වෙන්න පුළුවන්. සියලු ලෝකයේ තියෙන කෙලෙස් කන්ද වාංගු කරන්න ගත්ත අඩේ අරමුණ නිමිත්තත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමෙන් තුනී වෙනවා. එතකොට ශූන්‍යතාව දිහාටයි මම මේ ගමන් කරන්නේ. ලෝකේ තියෙන කුණු ටික වහඟු කරලා අයින් කරා. අඩෙත් ගෙවිමින් ගෙවිමින් යනවායි කියලා මේ ආකාශය ආයතනයක් කරගෙන එහෙම නැත්නම් ආකාසානං ඡායතනෙ කියලා මේකට කියනවා අරූප ධාන කියලා. අන්න ඒ தത്വෙට යනකොට ඒකට අනුග්‍රහ කරන එක ඒකට සප සාතන කරුණු සලසලා දෙන එක ඒක නිතිපතා කරන එක යෝගාවචරයා කමඨාන සුද්ධ වෙන්න වෙන්න තේරුම් ගන්න. සක්කච්ඡකාරී සාතච්ඡකාරී සප්පායකාරී වෙනවා. සක්කච්ඡකාරී කියලා කියන්නේ ඒ දේ වීම සඳහා කුමක් මම සප්පුපයා සපයාදිය යුතුද? කෙලේ කෙසේ මම මේකට සැදී පැහැදී උදව් කරන්න ඕනේද කියලා ඊටාත්ම සක්කච්ඡාකාරීවර තුනී වෙන ආස්වාස ප්‍රසවාසයේ කලකොලොප්පම් කරන්නේ නැතුව එහෙම යන්න ඕන. සප්පායකාරී හෝති කියලා කියන්නේ ඒ වෙලාවේ සද්දයක් ඇහුණත් මේකට සැප සලසන්න නම් සද්දෙත් එක්ක කලබල වෙන්න අරකයි. මට නෙවෙයිනේ කතා කරන්නේ. ඒගොල්ලෝ ඕන දෙයක් කතා කරගත්තා වයි. සද්දේ ඇහුණට බීරෙක් වගේ ඉන්නවා. ඇහුන් නැතුව වගේ ඉන්නවා. ඒසොට මනෝරූප ගොඩක් පේනවා. ආලෝක පේනවා, කහ පාට එලි පේනවා, නිල් පාට එලි පේනවා. මේ හැම එකකින්ම කරන්න හදන්නේ මේක කලකොලොප්පම් කරන එකයි. යෝගාවචරය ඒව ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඒවට ආඩම්බර වෙන්නෙත් නෑ. යා දන්නා මේ තුනී වෙන හැල් මේ තුනී වෙන එක අවශ්‍ය ගන්න නැතුව මම මේකට සැපේලවන්න ඕන. මේ වෙන වැඩේට එහෙමම තුනී වෙන ඉඩ අරිනවා. ඒක හරියට කියනවනම් මුහුන් ටිකක් දාපු කිරිහට්ටියක් කැටි ගැහෙන වෙලාවේදී ඒ කිරිහට්ටිය හොල්ලන්න හොඳ නැහැ. කිරිහට්ටියට එහෙම තිබ්බහම අර මුහුන් ටික නිසා එක ඝන ඒක ඝනව හඳ වාගේ තැම්පත් වෙනවා. කිරි මිදෙන වෙලාවේ හෙල්ලුවොත් කැදලි ගහනවා. ඒ නිසා කරන්න ඕනේ ඊයේ මම මෙතෙන්දි බය වුණා. සද්ද අහනවාද අරමුණ මෙනෙහි කරනවාද කියලා මට ප්‍රශ්නයක් තිබුණා. වේදනාව බලනවාද අරමුණ මෙනෙහි කරනවාද කියලා ප්‍රශ්නයක් තිබුණා. හිතවිලි බලනවාද අරමුණ කෙලෙ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මට දැන් කමටහන සුද්ධ වෙලා තියෙන්නේ. මම මේ තැම්පත් වීමට පක්ඛන්දනය කරන්න බැසගෙන ඒකට එළඹ වාසය කරන්න. පසීදති පහදින්න ඕනේ. සම්තිත්‍ත්‍යති මෙහි හිත පිහිටවන්න ඕනේ. අදිමුච්චති විනිශ්චයක් දෙන්න ඕනේ මෙයාට. මේ යන්නේ ප්‍රතිපදාවේ. මේ යන්නේ කෙලෙස් අයින් කිරීමේ. මේ යන්නේ ශූන්‍යතාව බහුල කිරීමක්. මේ යන්නේ ශූන්‍යතාවට බැස ගැනීමක් කියලා අන්නේ තුනී වීම සප්පාය කරනු සලසලා දීම ඒ වගේම සාතච්ඡකාරී වෙන්න ඕනේ නැවත නැවතත් නිතිපතා මේකටම හිත බසන්න ඕනේ. අන්න ඒක සඳහා යෝගාවචරයා බුදුබණක් අහලා තිබුණ නැත්නම් කවදාකවත් මේකට කල යුත්තේ නැත්ත දන්නේ නැහැ. ඒ වගේම මේකට සක්කච්ඡකාරීව ආදර ගෞරවයෙන් නැමී හිත උදව් කරන හැටි දන්නේ නැහැ. එහෙම නැත්නම් මං ඊගාට මොකද්ද කරන්න ඕන කියලාක දන්නේ නිසා කරන්න ඕනේ මොකද්ද මේකට නිසිනින්දේ මිදෙන්න අරින්න. මේක නැවත නැවතත් හිතට උහුරු කරන්න අරින්න. මේ දේ වීම සඳහා මේ මමයාගෙන් එහෙම නැත්නම් මගේ ඥාණයෙන් මගේ කැපකිරීමෙන් කුමක්ද කරන්න තියෙන එකට උදව් කරගෙන ඉන්න එකයි තියෙන්නේ. අන්නේම කරනකොට කරනකොට ඇට තේරෙන්න පටන් අර ගන්නවා අයියේ මට මේකට විනාඩි 40ක් 50ක් ගියා. දැන් නම් විනාඩි 20න් 30න් වගේ ආනපාන සංසිඳනවා. නැත්නම් සක්මන් කරනකොට සක්මන හොඳට yaadීලා ඒක අනායාසයෙන් කරන තැනට යනවා. ආයිත් ඒකම යන්නත් එකයි ඒ පැත්තටම යන්නත් එකයි තියෙන්නේ. අද දවසේ අපි කරපු ඒ ප්‍රශ්න සාකච්ඡාවේදී තේරෙනවා කීප දෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම සංසිඳනකොට මම ඊගාට මොකද කරන්න ඕනේ සාධාරණයි. මොකද අපි කාදාවත් ගියේ නැති ගමනක්. ඒ වගේම අපි දන්නේ නැති ශේස්ත්‍රයක්. ඉතින් එතෙන් යනකොට බය පහළ වෙනවා. ඒ නිසා මේ බයට තමයි කෙලස් කියන්නේ. මේ බයට තමයි කෙලස් කියන්නේ. ඉතින් ලෑස්ති වෙලා ගියා නම් මම මේ යන්නේ එන්න එන්න ශූන්‍යතාවේ වර්ධනය කරන තැනකට ශූන්‍යතාවට බැහැ ගන්න තැනකට අනේ දෙයියන්ට වින්සිත් වෙන්න බුදුන්ට වන්දනා වේවා. දැන් මේක මේ සිද්ධ වෙනවා. දැන් මම මොකද කරන්න තියෙනකොට නිසින්ින්දේ හේම මිදෙන්න ඇරලා මේකට උදව් කරනවා කියන එකට සිංහලෙන් කියන්න තියෙන යමක් නොකර සිටීම තමයි කරන්න තියෙන්නේ. හැබැයි යමක් නොකර හිටියට දැනුමක් තියෙන්න ඕනේ මේ පටවි ධාතුවට ආයිබෝන් කියලා ආකාශ ධාතුවට රින්ගන්න හදන වෙලාවක් කියලා. ආන්න ඒකට අනුග්‍රහ කිරීමක් අපි අම්මලා තාත්තලා හීනෙන්වත් අපිට කියලා දෙයිද? පන්ති ගාමරේ හොඳ දක්ෂ ගුරුවරෙක් අපිට කියලා දෙයිද? කීද මොනම දේශපාලනඥයෙක්වත් අපිට කියලා දෙයිද? මොන සමාජ විද්‍යාඥයෙක්වත් අපිට කියලා දෙයිද? මොන ආර්ථික විශේෂඥයෙක්ගේවත් ওই තියෙන සමීකරණයක තියනවද ඕක? උන් ළඟ තියෙන්නෙම ගොඩ එකතු කරණේවා. රැස් කරණේවා, පොදි ගහනේවා, ගණන් කරණේවා. ඒවට කියනවා සංස්කරණ කියලා. සංස්කරණ කියලා කියන්නේ රැස් කරනවා. මෙතනදී තියෙන්නේ ගෙවම් කරනවා. ක්ෂය කරනවා. ඇත්තටම ක්ෂය කරනවා නෙවෙයි වෙන වෙන ක්ෂය වීමට සාදු කියනවා. වෙන වැය වීමට සාදු කියනවා. වෙන Nirodhayට නිරුද්ධ වීමට සාදු කියනවා. වෙන අවපහට ගැන්වීමට විරංජනේ වීමට මේක තමයි ධර්මයේ බලය. ඒ නිසා වෙනදා බොහෝම ප්‍රසිද්ධ ඝන බහල ගොරෝසුර දනිච්ච දේ අඩේ සංඥාව අරමුණ දැන් දැක දැක බල බලා ගෙවෙනකොට දැනගන්නවා අවුරුදු 2600ක් ගියා සාසනේ සාසෙම සාසනේමයි සතිය සතියමයි ධර්ම ධර්මමයි මේකට මට අනුග්‍රහ කරන්න දන්නේ නැති එකයි වැඩි. මොකද මෙතෙන්ද යාගෙන එනකොට මම යන නැති වෙනවා. මට පාලනය කිරීමේ ශක්තිය නැති වෙනවා. ඒ වගේ එක පැත්තකින් නොදන්නා ශේෂ්ත්‍රයට යන නිසා තද බයක් එනවා. බොක්කේ ඉඳදී බබාගේ පෙකිනි වල කපලා ගියා. බොක්කේ ඉඳදී පෙපණ වල කැපුණොත් ඉතින් බබා ඉවරයි. බොක්කේදී පෙපණි වල තියෙන්න ඕනේ. දැන් පෙකිනි වලින් යන්න වගේ තේරෙනවා. සරුංගලේ නූල කඩලා යන්න හදනවා වගේ තේරෙනවා. වාහනේ බ්‍රේක් නැහැ පල්ලමේ ඇදලා යන්න හදනවා වගේ තියෙනවා. ඉතින් හීන් දාඩි දානවා, ගැහෙනවා, දඟලනවා. මේ කටයුතු වෙද්දී තාමත් හරියට භාවනාවට අනුග්‍රහ කරන එකට තේරෙනවා මේ කෝව වුණා දැනගන්න පුළුවන් මේ ඔක්කොම දැනගනිද්දී අර ගත්ත අරමුණ සියුම් වීමක් වෙනවා සක්පනී තමයි මේක මේ පටවි ධාතුවට සම්බන්ධ ගොඩක් නිදර්ශන අපිට ලැබෙන්නේ ආනාපාන සතිය ගත්තාම ඒකේ වායෝ පොට්ටබ්බ ධාතුව තියෙන නමුත් වායෝ පොට්ටබ්බ ධාතුව කවදාකවත් තනින් හිටින්නේ නැහැ ඒකත් එක්කත් පටවි ධාතුව තියෙනවා එදින්දා වැඩ කරනකොටත් තමයි තේරෙනවා මේ වැඩක් කරනකොට කලකොලොප්පන් ඕනේ නැහැ කෑගොස් සංගාලුමක් ඕනේ නැහැ තමයි නිසිනින්දි වැඩක් කරනවා වගේ හරියට පූසෙක් වැඩක් කරන්නේ කොහොමද පූසා වැඩක් කරනකොට කවදාකවත් සද්දයක් නැහැ හැබැයි ලෝකේ ඉන්න අන්තිම සූක්ෂම ගැටකාරයා මීයා අල්ලන්නේ බොක්කට යනකම් මීයා දන්නේ මොකද උනේ කියලා ඉඳගෙන ඉන්නේ මොකුත් නැහැ සොක්‍රටිස් වගේ. බලාගත්තද බලාගෙන ඉන්න බොහොම තද්ද ගැඹුරු භාවනාවක ඉන්නේ. මීයා යනකොට අල්ලගෙන කනකොට මුරුමුරු ගානකොට තමයි මීයාගේ පවුල දැනගන්නේ වැඩේ තට්ටුනයි කිය. ඒත් මීයාට දැනගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ තමයි යෝගාවචරයේ දැනගන්න ඕනේ. මේ කටයුත්ත වෙද්දී ඒ කටයුත්තට අනුග්‍රහ කරන්න තියෙන්නේ බලා සිටීමේ මිස තටමලා තක්කුමු කරලා නෙවෙයි. මෙතෙන්ට එනකන්නම් තටමඬ ඕනේ. මෙතෙන්ට එනකන්නම් අවස්ථා සලසලා දෙන්න ඕනේ. මෙතෙන්ට එනකන් අනුග්‍රහ කරන්න ඕනේ. ක්‍රියාකාරීව. ඒකට කියනවා ආරම්භ ධාතු වීරිය කියලා. මෙතෙන් නිකන් සෑහෙන මහන්සියක් වෙලා ඉඳගෙන නැවත නැවතත් කරලා ඒ දුෂ්කරතා ශරීරේ වෙන්න ඇරලා දැන් හිමීට කය තැම්පත් වෙනවා දන්නවනම් අරමුණ තැම්පත් වෙනවා දන්නවනම් සතිය වැඩනවා දන්නවනම් ආයෙත් පස්සේ දැනගන්නවා දැන් ඉතින් හිමීට යාට එක් කරගන්න ඇරලා භාවනාවට ඉඩ දීලා කටයුතු කරන එක මේකේ පටවි ධාතු පටවි සංඥං අමනසිකරිත්වා ආකාස ආකාත සංඥං ආකාස සංඥාට එළඹ වාසය කරනවා මේක කරන දෙයක් නෙවෙයි මේක කෙරෙන දෙයක් අන්නේ කෙරෙන දෙයට නිසිනින්දේ කෙරෙන්න ඉඩ දෙන්න නම් හීනකින්වත් අපිට හිතන්න පුළුවන් ද ගුරු උපදේශයක් නැතුව බුදුබණක් නැතුව අපිට මේක කරන්න පුළුවන් වෙයි කියලා. කවදාකවත් බෑ. ඒ නිසා අපි කල්පනා කෙරුවොත් කරලා කරන්න මේක අවුල් කරන එක විතරමයි. කල්පනා නොකර බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් සීලය ආවර්ජනය කරලා ඊයේත් මෙතෙන්ට ගියා මම අද මේක මෙහෙම කරනවා කියනකොට ආකාසානං ඡායතන සංඥං පටිච්ච මනසිකරෝති ඒකත්තං මේ ශූන්‍යතාවයට යන්න අඩියට ගත්ත පටවි ධාතුව නිමිත්තට ගත්ත පටවි ධාතුව තුනී වේගන යනකොට දැන් මේ යන්නේ ආකාසානං ඡායතනටයි කියලා වෙනත හිස් තැනකටයි කියලා විවේක තැනකටයි කියලා හුදේකලා තැනකටයි කියලා විස්්‍රාම වෙන තැනකටයි කියලා ඒකට අනුග්‍රහ කිරීම තමයි මෙතනදී ශූන්‍යතා විහරණය කියලා කියන්නේ ශූන්‍යතා වක්ඛන්තිය කියලා කියන්නේ ඒකෙදී මේක ඉතාමත්ම සරල සමාන්තර විස්තරයක් අපිට දැක ගන්න පුළුවන් ਸਰවචනාංශයේ පොට්ටපාද සූත්‍රය විස්තර කරනකොට ගොරෝසු සංඥාවක් සියුම් සංඥාවකින් ප්‍රතිස්ථාපනය කරනවා ඊට පස්සේ ඒ සියුම් සංඥාව අතිසියුම් සංඥාවකින් ප්‍රතිස්ථාපනය කරනවා ඊට පස්සේ සංඥා නැති එහෙම නැත්නම් නිමිති නැති තැනකට ක්‍රමයෙන් ක්‍රමයෙන් යන යෑම ප්‍රතිපදාවක් විදිහට සංඥා ස්කන්ධය හරහා ප්‍රතිපදාවක් විදියට සරුවචනස විස්තර කරනවා තත සාපරිමා රූප සංඥා සෝ නිරුජ්ජති ආර තේිනවා මේ පඨවි ධාතුව කියන රූප සංඥාව නැත්නම් මේ පඨවි ධාතුව වෙන තද ගතිය එමීට එමීට නිරුද්ධ වෙනවා ඒ වෙනුවට ආකාසානාංචත සංඥා තස්මින් සමයෝතේ ඒකට පේනවා ඒ වෙනුවට දැන් හිස්තනක් විවේකයක් උද්දකලාවක් විස්රාමයක් පාළු ගතියක් තේින්න පටන් ගන්නවා ඊට පස්සේ මේක මේ අර පටවි සංඥානවති ගොරෝසු ධරත දෙයක් ගෙවම් කරමින් ඊට සූක්ෂම තැනකට මේ ආවේ කියලා මේ සංඥාවට අවදි වෙන මිනිහට සංඤී කියලා කියනවා. ඒ සංඥාව ආවට ඒකට හතුරුකම් කරන්න පුළුවන්, බය වෙන්න පුළුවන්, කලබල කරන්න පුළුවන්. එයා ඒ සංඥාවට උරුම වාසිකම් කියන්න ණය තියෙන කෙනෙක් නෙමෙයි, දක්ෂයෙක් නෙමෙයි, පිං ඇති කෙනෙක් නෙමෙයි. නමුත් දෙතුන් සැරයක් දවසක් මේ කෙනෙක්ම් කරලා කරලා හරි බණ අහලා දැන් කරන්න තියෙන්නේ මේ මතුවලා එන රූප සංඥාව අමතක වෙලා කරලා නෑ මතුවලා තිබුණු රූප සංඥාව ගෙවන් වෙන්න ඇරලා ආකාසානංචායතන කියන මේ හිස් සංඥාව එන්නේ අන්න ඒකට සංඤී වෙන්න නම් ඒක අගේ කරන්න ඕනේ. අදිමුච්ඡනය කරන්න ඕනේ. අන්න එදාට තේරෙන පටන් අර ගන්නවා මුළු ලෝකෙ තිබුණ කෙලස් කන්දක් අයින් කරන්න මම ඉස්සල්ලා මිගාර මහතුපාසාදේ හිටපු සංඝයා ආරමුණු කරා. ඊට පස්සේ සංඝයා වෙනුවට පටවි ධාතුවක් ආරමුණු කරා. දැන් පටවි ධාතුවත් ගවන් කළා. ආකාසානංචාන හිස්තන කරමුණු කරනවා කියලා. ඒකට සංඤී වෙන්න සාමාන්‍ය සමත විග්‍රහයේදී කියන්නේ රූප ධාතු රූප කර්ම රූප ධානයේ ඉඳලා අරූප ධානයකට මාරු වෙන්න වගේ. ඉතින් විපස්සනා කරන කෙනෙකුට එතකොට සෑහෙන ආසරණ ගතියක් නිරුත්තර වෙන ගතියක් තියෙනවා අපිට ධානය නැතුව මේ විදිහට රූපාවචර ධානය වල අරූපාවචර ධානය වලට යන්නේ නැතුව මේ කියන කතාවල් කරගන්න පුළුවන්ද කියලා. නමුත් භාවනා කරන කෙනෙක් වැඩමුළුවක ඉඳලා භාවනා කරන කෙනෙක් දන්නවා දවස් 3-4ක් යනකොට තමන් වැඩ කර කර හිටපු අරමුණ ඒක යාළු වුණා නම් ඒකත් එක්ක මුණට මුණ දාලා හිටියානම් මේ කියන තුනී වීම වෙන්න පටන් ගන්නවා කියන එක ධ්‍යාන තිබුණත් නැතත් සිද්ධ වෙන්න පුළුවන් කියන එකයි මේ දේශනා මාලාවට අපි පදනම් කරලා ගන්න. දැනිච්ච ආනාපානය ගෙවිමින් යනවා නම් ඒක ධ්‍යාන භාවනාවක් විදියට සමත භාවනාවක් හරහා වෙන්න පුළුවන්. එතන ක්ෂණ මාත්‍ර වශයෙන් වෙන විපස්සනා භාවනා සමාධියකුත් වෙන්න පුළුවන්. කෙසේ නමුත් දෙකේදිම යෝගාවචරය අනුග්‍රහ කරන්න ඕනේ ගොරෝසු දේ සියුම් දෙයක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කිරීමෙන්. එතකොට බුදුජානක සඳහන් කරනවා සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ සික්ඛා ඒකා සංඥා uppajjati කියලා. තමන්ගේ ශික්ෂාව නිසා ප්‍රතිපදාව නිසා එක් සංඥාවක් නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට ඊට වැඩිය සූක්ෂම සංඥාවක් තැන ගන්නවා. ඒවම්පි සික්ඛා උච්චති භගවා. මෙන්න මේකටයි ශික්ෂාව කියලා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. එක සැරේම තියෙන තැනල නැත්නම් යන්නේ තියෙන තැන ඉඳලා ටිකක් තියෙන තැනට යනවා. ඊට අඩු තැනකට යනවා. ඊට පස්සේ තමයි ක්‍රමයෙන් ක්‍රමයෙන් නැති තැනට යන්නේ. ඒ නිසා මේක පටිපදා කියන වචනෙන් කියන්නේ තෝක තෝකං කනේ කනේ කියන පද දෙක තමයි. කම්මාරෝ රජසේව තෝක තෝකං කනේ කනේ. ටික ටික මොහොතක් මොහොතක් පාසා හැම වෙලාවෙම Taman දන්නවා අරමුණ දිහා නිසල්මනේ බලාන හිටියොත් අරමුණ එන්න එන්න ගෙවෙනවා. මේ ගෙවීම බයකට හේතු කරගන්න එපා, කෙලෙසකට හේතු කරගන්න එපා. මේ පෑදෙන දිය බොර කරන්න එපා. එහෙම තැම්පත් වෙන්න අරින්න කියලා. එතකොට මේ විදිහේ ආකාශ සංඥාවකට නැත්නම් ආකාසානංචායතන මේ හිස්තැනට ඒ යෝගාවචරයා හිත උරු කරගත්තොත් හිත සිද්ධි කරගත්තොත් හිත වශී කරගත්තොත් ඒ යාට තිබුණා නම් මේ මාතුගාම ප්‍රාසාදේ නැත්නම් අපි උනිසන්නවනේ කියලා මුළු අරණ්‍යම දේවල් හිතට එන ගතියෙන් තිබුණු යම් කරදරයක් තිබුණා ඒක දැන් නැහැ. දැන් හිත තියෙන්නේ පොඩි දෙයක ඒ නිසා අරණ්‍ය සංඥාව අයින් වෙනවා. ඊගාවට ඒක සඳහාගත්ත පාඨවි සංඥාව අපි පයි පොළවේ ගැටෙනකොට හම්බ වෙන එක හෝ ආනාපානියෝ ඒකේ තිබුණ එක ඒකත් දැන් ගෙවිලා ගියා. ඒ වෙනුවට දැන් ආකාශය හිස්තන විවේකය හුදකලාව තේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක කොච්චර වටිනවද? අරසා විශාල කෙලස් කන්දක් අයින් කරන්න ගත්ත මේ ආකාසානං ඡායතනේ ඒකේ හිත පහදලා තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්නේ ඒක gedara ගෙනියලා කරඬුක තියලා වඳින්න නෙවෙයි. ඕක තවත් එක්කින් පස්සේ ප්‍රතිස්ථාපනය කරනවා. අච්චු බටේ දන්නවනේ කෝකිරල ගෙඩියක් තියලා ගැහුවට පස්සේ ඊගා කෝකිරල ගෙඩියනට ඉස්සල්ලා එක විසිකොල්ල දානවා. ඊට පස්සේ එක තිබ්බට ඊට පස්සේ එක විසිකොල්ල දානවා. ඒ නිසා එකක්වත් නම්බු කරන්නේ නැහැ. ඒ වාගේම සරුවචනසේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ විශාල නෑදෑ පිරිසක් වස්තු පිටකට ඇරලා මම උන අරණ්‍යගත වුණා කියලා අරණ්‍යයට ආවා කියන කල්ලාගත්තොත් ඌ ඒකට අහු වෙනවා. දැන් අරණ්‍යයට මං ආවේ මේ නෑදෑයින්ගෙන් වෙන් වෙන්නයි වස්තුවෙන් වෙන් ඊට පස්සේ අරණ්‍යයට ඇවිල්ලා අරණ්‍ය අල්ලන්නේ අරමුණක් අල්ලනවා පටවි ධාතු හරි වායෝ පොට්ටබද ඒක අල්ලන්නේත් ඒක gedera ගිල තියාන කණ්ඩුවක තැම්පත් කරලා වඳින්න නෙමෙයි ඒකත් ගෙවන් වෙනවා ගිවුනට පස්සේ ආකාශයේ තේරෙන්න පටන් ගන්නවා. ඒකත් අල්ලන්නේ නැහැ. ඒක ඇල්ලුවොත් ඒකට අහු වෙනවා. ඒක මහ භයානක අල්විල්ලක් අර වස්තුවට අහුනට වැඩිය අමාරුයි මේ ආකාශය ඇල්ලුවා නම් මොකද මේක හරි assume මේක කෙලෙස් අඩුයි ඒ නිසා හුඟ දෙනෙක් හිතනවා මම දැන් රූප ධානය නෙවෙයි මම අරූප ධානය කරන්න කියලා අන් එන්න පටන් ගන්නවා. අනික් කට්ටියට නෑ මට විතරයි තියෙන්නේ කියලා මේ මොක ඇල්ලුවත් අහුණා. අපි අර ශුන්්‍යතාවක් හන්තිය දන්නවනම් ශුන්‍යතා බහුල කරගෙන යනවා නම් දන්නවා මේ සියුම් දෙකින් ගොරෝසු දෙ ප්‍රතිස්ථාපනය කරන්නේ ඉදං නිසා ඉදං පජහත කියන මේක හේතු කරන මම මේක අයින් කරනවා මේක හේතු කරන මේක අයින් කරනවා මේ එක හීනකින් එළිවෙන රාත්‍ත්‍රියක් නෙවෙයි එකින් එක එකින් එක එකින් පහු කරන යනකොට ආකාසානං ඡායතනේ අපි දකින්නේ සම්ප්‍රදාන කුල සමත යෝගාවචරය රූප ධානය වල රූප ධානයට ගියා වගේ විපස්සනා යෝගාවචරයට කාය සාක්ෂි ගන්න පුළුවන්. Taman අරමුණු කරමින් භාවනා කරමින් හිටපු අරමුණ අති සූක්ෂම தත්ත්වයටපත් වෙලා සාමාන්‍ය යෝගාවචරයා කියන වචනෙන් කියනවනම් ආශ්‍රපසාසී නොදැනෙන තැනටම ගියා. නැත්තම් ඇවිදිනවා. ඇවිද්දට මේ මම කරන දෙයක් නෙවෙයි ඉබේ බෝනික් එක්ක ඇවිදිනා වගේ රූකඩයක් යනවා වගේ ඔරලෝසු බට්ටෙක් පැද්දන්නා වගේ අනායාසයෙන් සිදුවෙන තැනට යනවා. අන්න එතෙන්ට යනකොට කියනවා එයාට තිබුණා නම් අරඤ්‍ය සංඥාවක් ඒ ගොරෝසු ගතිය නෑ. පටවි සංඥාවක් තුනක් ඒක නෑ. ඒ වෙනකොට යමක් තියෙනවා. මොකද්ද? හිස්තනක් තියෙනවා. හුදකලාවක් තියෙනවා. විවේකයක් තියෙනවා. ඒකේ හොඳට හිත බැහැ ගන්න ඕනේ. කලබල කරන්න එපා. අවුස්සන්න යන්න එපා. ඒකේ හිත පහදින්න ඕනේ. ඒකේ හිඳ හොඳට පිහිටන්න ඕනේ. කියන්නේ මේක තමන්ගේ gedara බවට පත් කරගන්න. නිතර නිතර යන්න එන්න පුළුවන් තරම් බවට පත් කරගන්න ඕනේ. ඊට පස්සේ තීන්දුව කරන්න ඕනේ මේක මේ අල්ලුවේ මම gedara ගෙනියන්න නෙමෙයි මේක gedarak බවට පත් කරගත්තේ. ඒ මාර්ගයෙන් ගොඩාක් කෙලෙස් අයින් කරපු නිසායි කියලා අර ඇති කරගත්ත මේ ආකාශ සංඥාව හොඳට නුවණින් දකින්න ඕනේ. මේක නිෂ්ඨාවක් නෙවෙයි. නමුත් මේක ගැනීම නිසා මම මෙච්චරක් කෙලෙස් දුරුවන් කරගත්තා කියලා ඒ දැකීම පවා අර gedara පෘ탁ජනව හිටපු කාලයට වැඩිය ලොකු ශූන්‍යතාව බහුල කිරීමක්. ලොකු ශූන්‍යතාවට බැස ගැනීමක්. අන්න ඒක හොඳට හුරු වෙනකොට ඒ කියන්නේ මේ හිස්තන මේ විවේකයේ මේ විශ්‍රාම තන මේ තනිපංගලම හොඳට හුරු වෙන්න ඕනේ. ඒකට ගොඩාක් විස්තර තියෙනවා. මොකද මේ පවුල් කමින් සෙනගත් එක්ක ඇසුරු කරමින් හිටපු මිනිස්සයාට මේක මහා හුනියමක් මහා කාලකන්නිකමක් මහා පාළු ගතියක් මහා පැරදිල්ලක් මහා රැයෙන් තල්ලු කිරීමක් වගේ හිතනවා. ඉතින් එහෙම කෙනාට ශුන්්‍යතා විහරණයක් ගැන ශුන්්‍යතාව අක්කාන්තියක් ගැන හිතන්න බෑ. යාට පේන්නේ එන්නේ එන්නේ මුස්පේන්තු වෙනවා වගේ. එන්නේ එන්නේ එන්නේ කාලකන්ණි වෙනවා වගේ. එන්නේ එන්නේ එන්නේ කොන් වෙනවා වගේ තේරෙන්නේ. ඉතින් එහෙම කෙනාට මේ වෙන දේ මේ දෙන තෑග්ග තෑග්ගක් වශයෙන් බාරගන්න කල්ප කීයක් ඇයිද කියන්න බෑ. පැය නෙවෙයි, දවස් නෙවෙයි, අවුරුදු නෙවෙයි ආත්ම නෙවෙයි කල්ප කීයක් යයි දන්නේ මොකද මේ ශුන්්‍යතා විහරණය පිළිබඳව ශුන්්‍යතා වක්කන්ති නැත්නම් ශුන්්‍යතර බැස ගැනීම පිළිබඳව හැඟී මාත්‍රයක්වත් නැති කෙනාට භාවනාව දියුණු වෙනවා නමුත් බයක් ඇති වෙනවා මහා පාළු ගතියක් ඇති වෙනවා නිදිමත ගතියක් ඇති වෙනවා ඒකාකාරී ගතියක් ඇති වෙනවා ඉතින් මේක වෙන ක්‍රමයක් නෑ මේකට ලෑස්ති වෙලා යන්න ඕන භාවනාව හරිනම් එන්නේ එන්නේ මේ වගේ සූක්ෂම තත්ත්වවලට යනවා ඒ නිසා බුදුරජාන් වහන්සේ වට කටපාඩම් කරන්න කියනවා. මේකට තමයි හුදේකලාව කියන්නේ. මේක තමයි විවේක වෙනවා කියන්නේ. මේක තමයි විස්රාම වෙනවා කියන්නේ. මේක තමයි ඒක විහාරි වෙනවයි කියලා කියන්නේ. කියලා ඒ ඒ හැඩ ගැස්ම භාවනා හරියන්න පුළුවන්. නමුත් ඒකට හැඩ ගැහිීමට කොච්චර කල් ගනීද කියන්නේ. ඒක ඇත්තටම යෝගාවචරයගේ අදක්ෂකමක්වත් සීලිය අඩුකමක්වත් ධර්ම විනය නොදන්න කමක්වත් නෙවෙයි මේ ඇලි ගලි වාසය කරපු එකේ තියෙන කරුමේ. අපි ඉපදිලා තියෙන්නේ ඇලි ගලි වාසයට, ආලිංගණයට, සම්භාෂණ වලට. ඉතින් එහෙම එකේදී මේ මේ සංකල්පේ එනකොට මේක සමාජශීලී නෙවෙන ගතියක් වගේ. දේශපාලන වාසි නොලැබීමක් වගේ. ආර්ථික පරිහානියක් වගේ තමයි ඒ කඳවුරු වල ඉන්න අයට තේරෙන්නේ. නමුත් යම් වෙලාවක යෝගාවචරය මේක සූත්‍රමේ වශයෙන් අහලා අහලා අහලා අහලා අහලා එනතන් චින්තාමේ වශයෙන් හිතලා හිතලා හිතලා දවසක හිතාගත්තොත් කමක් නැහැ මම දැන් එන්නේ එන්නේ කෙලෙස් අඩු කරන පැත්තේ ඉන්නේ දරත ගති අඩු කරන පැත්තේ ඉන්නේ මානසික අසහන අඩු කරන පැත්තේ ඉන්නේ මානසික ආතති අඩු වෙන පැත්තේ ඉන්නේ කියලා <clears throat> හරි පැත්තට දාගත්තොත් මේක සතියයි මේක සම්පජඤ්ඤයයි මේක ප්‍රීතියයි මේක පස්සද්ධියයි කියලා දැනගත්තොත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ රූප ධාතු ඇති පඨවි ධාතු ඇති රූප ධර්ම වල ආස්තික தত্ত্বයත් රූප ධාතු නැති ආකාශ தত্ত্বයත් කියන දෙක වෙන්කොට දැනගන්න එක තමයි විඥාණයෙන් කරන වැඩි. ඒ නිසා දැන් විඥාණය මෙතෙක් වෙලා පඨවි ධාතු වශයෙන් දැනගෙන හිටියා දැන් අපේ මේ ප්‍රයත්න නිසා ශුන්්‍යතාවක්කන් තියෙන නිසා දැන් අවකාශයක් තේරෙනවා. දැන් මේ පටවි ඇතිතන සහ පටවි නැතිතන කියන මේ ඇති නැති දෙක වෙන් කරගන්නා වූ විඥාණය දැන් අඳුනගන්නව ආකාශයේ ඇත පටවි ධාතු නැත. ආකාශයේ ඇත අරඤ්‍ය සංඥාව නැත. පටවිද ආකාශයේ ඇත හරක් මීහරක් එළුව කුරුළු බල්ලු කියන සංඥාව නැත. ආකාශයේ ඇත රත්තරන් මිනිමුදු නැත. ආකාශයේ ඇත කාමභෝගිකින් නැත. නමුත් තාම විඥානයේ ඇති නැති ભેදයේ දෙකට බෙදලා ජීවත් කරවීම හරහා Tamange බලය තාවු කිරීම තාම තියෙනවා. ඒ නිසා අවකාශයේ ගොඩාක් ඉන්නකොට තේරෙනවා යටින් ඉන්න බැරි කම. මොකද්ද මේ ගොජ දාන ගතියක්. මම දැන් මොකද්ද කරන්න ඕනේ? ඊගාට මොන මේ ඔක්කොම පිටිපස්සේ ඉන්න විඥානයාගේ ඇස්බැඳුම් වැඩ. මොකද එයා දැන් කොටු වෙන්න පටන් අර ගන්නවා. එයාට රාජ්‍ය කරන්න පුළුවන් ඉන්නේ द्वේතාවේ තියෙන තාක්කල් විතරයි. මේ පටවි ඇත්ත මේ පටවි නැත. මේක යෝගාවචරයට <clears throat> විශේෂ ගෝචර වෙන්නේ කිව්වත් විශේෂ ගෝචර වෙන්නේ චින්තාවට ලකුණත් විශේෂ ගෝචර වෙන්නේ. නමුත් තේනවා මේ ආකාශයේ ඉන්නකොට නැත්නම් ආකාශ දහමේ හිස්තනේ ඉන්නකොට අසහනකාරී ගතිය. මොකක්කන් හරි මේ gedara ගියා වගේ ඉන්න දෙන්නේ ඒ මොකද විඥානයේ මේ ඇති නැති ભેදය එහෙම නැත්නම් මෙතන තියෙනවා මෙතන නැහැ. මේ දේ බෙදීම හරහා කරගෙන ගිය ඒ ප්‍රෝඩාව ඒ ෂට වැඩේ දැන් විඥාණයට කරගන්න බැරි නිසා එයා අසහනයටපත් වෙනවා. ඉතින් යෝගාවචරය දැන් විඥාණයට උදව් කරනවාද නිවනට උදව් කරනවාද කියන එක කප්පට හිතපු නැති එකක්. කවදාකවත් විවුර්ත වෙච්ච නැති මාත්‍රකාවක්. හැබැයි යෝගාවචරය දන්නේ විඥානයේ උදව් කරපු එක තමයි සංසාරේ පුරාවට. අපි කිරුවේ අල්ලපු ගෙදරට වැඩිය මම ලොකුයි. අපේ දරුවෝ අල්ලපු ගෙදර දරුවන්ට වැඩිය ලොකුයි. මේ নানা ප්‍රකාර විචිත මැනමන තණ්හා වැඩුවා, මාන්නේ වැඩුවා, මම ආයනේ වැඩුවා. ඒක නිසා විඥානය හොඳටම දන්නවා අපිව දඩමීමක් කරගෙන අපි වාලෙක් බවට පත් කරගෙන අපි දාසකත්වයට පත් කරගෙන උඹ උසස් අරය පහත් නැත්නම් උඹ පහත් අරය උසස් හැබැයි උඹ තටමැවුවොත් උඹටත් උසස් වෙන්න පුළුවන් උඹටම මුල් ලැබරීම ගන්න පුළුවන් කේල් කණේ උඹට ගිය ගමන් ඉස්සලාම වතුර අල්ලයි මේ ඔක්කොම සෙල්ලම් කෙරුවට පස්සේ අන්තිමට විඥානයේ Tamanට ඕනේ ප්‍රෝඩාව දිගට ගෙනියනවා යෝගාවචරය කවදා හරි තිබුණත් එකයි නැතත් එකයි හරියත් එකයි නැතිුණත් එකයි මේ විඥානයේ මේ දෙකට බෙදලා කරන්න හදන පාලන ක්‍රමය යටතේ මම යටත් විජිතවාදීෙද්ද නැත්නම් මේ විඥානයේ කියන පාහරය කොටු කරලා හාමත් කරලා නිර්බල දානවද කියන ප්‍රශ්නේ කවදාහකවත් යෝගාවචරයේකට <coughs> භාවනා කරන කෙනෙකුට පළවෙනි වතාවට නම් හිතෙන්නේ නැහැ. එයාට හිතෙන්නෙම නැවත විඥාණයට කිරි ටිකක් දෙන්න ඕනේ. විඥාණයට පොහොර ටිකක් දාන්න ඕනේ කියලා අර ගිය පටවි ධාතුව අල්ලන්න හදනවා. ඊට පස්සේ <clears throat> මේ ඇති බව මේ නැති බව මේ දෙක අතරේ තාරාතිරම් මැනමැන සංසන්දනය කර කර මෙන්න මේ සංසන්දනයේට කියනවා විචිකිච්ඡාව කියලා. <clears throat> විචිකිච්ඡාව කියලා කියන්නේ උබේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති. මේ පටවි ඇති තැන මේ පටවි නැති තැන. මේ හරක් බල්ලෝ ඉන්න තැන මේ නැති තැන. මේ අරඤ්‍ය සංඥා මේ නැති තැන කියලා මේ දෙක සංසන්දනය කිරීමක් වශයෙන් ප්‍රඥාවක් විදිහට විචිකිච්ඡාව යෝගාවචරය දාසකත්වයටපත් කරනවා. මෙන්න මේ විචිකිච්ඡාවට ඉඳ නොතෙන්න නම් යෝගාවචරය දැනගන්න ඕනේ මේ ආකාශය කියන මේ හිස් තැනට මේ උදේකලාවට මේ විවේකයට ගියත් හිත ඉස්පාසු දෙන්නේ නැත්te පිටිපස්සේ තාම විඥාණය ගොඩ පෙරක දෝරුකම් කරනවා. විඥාණය තාම අපිට බොරුලනු දෙනවා. විඥාණය තාම අපිට අපේ නෑදෑයෙක් වශයෙන් පෙනී හිටිනවා. ඒ නිසා මේ මහායාන පොත්වල සමහර තැන් වල ලියලා තියෙනවා. ගෙට එන හොරා පුතෙක් වශයෙන් අඳුන වැරදොලා හඳුනාගත්තට ගෙට ගත්තොත් මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද ඊට වැඩිය භයානකයි මේ විඥාණය දෙන ලනු කාලා විඥාණයට පෝර දාන එක. මේ විඥානයේ කවම කවදාකවත් ඒ අයිතිකාරයාගේ සුභසිද්ධිය පිණිස කටයුතු කරන්නේ විඥානය බලන්නේ අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානයේ නාම රූපමවමව අපි මේ කොයියන්නේ රයිගම්පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ අතුතයි එන්නේ කියලා ඇද්දක වහගෙන වටේ කරකවන. ඉතින් මේ මේ කොයියන්නේ රයිගම්පාරේ කතාවල් දිගේ යන්න යන්න යන්න යන්න පෝෂණ ලබන්නේ විඥාණය ගිහිලා ඉවර කරන්න පුළුවන් ගමනක් නෙවෙයි. ඒ විඥාණය දෙන ලනු ඛණ්ඩ ඛණ්ඩ සංස්කරණේ වැඩි වෙනවා. සකස් කිරීම, අර ඇඳීම්, කතා ගැටීම්, සංසන්දනය කිරීම මේ සෑම දෙයක්ම අපි හිතනවා මේක ඥාන, මේවා මගේ දක්ෂකම්. මේ ඔක්කොගෙම විඥානයේ පෝෂණය ලැබුණු නිසා සරුවචන් වහන්සේ ආකාසානං ඡායතන කියන්නේ හිස්තන මේ කියන හුදකලාවට යනකම් රූප ධර්ම ගැන කතා කරනවා. ඊටසේ අරූපෙට ගියාට පස්සේ පේන මේක හුඟක් වෙලා මේක පුරුදු කරන්න. මොනම දෙයක්වත් කරන්න නැතුව හුරු කරන්න හුරු කරන යනකොට තමයි තේරෙනවා මේ දෙකට බෙදලා පාලනය කරන විඥානයේ පිටිපස්සේ ක්‍රියාකාරකම් පවත්තන තාක්කල් මෙතෙන්ද ගියාට තාම වැඩ ඉවර වෙලා නැහැ. ඒක නිසා කවදා හරි පිටිපස්සෙන් තියෙන විඥානයේ ආකාශයට වැඩිය සියුම් ගැට ගන්නවා. සියුම්ම සංසාරයට බඳිනවා. ඒක නිසා මේ විඥාණය කොටු කරන්න තියෙන එකම උපක්‍රමය තමයි සංස්කරණය නොකර සිටීම. සකස් කිරීම නොකර සිටීම. මොකද සංඛාරපච්චා විඥාන මේ විඥාණය අර විවිධ සංස්කරණයන්ට විවිධ චේතනාවන්ට අදිෂ්ඨානයන්ට කතා ගැටීම් වලට කුප්පනවා. කොච්චර දෝ අවස්සනවා යෝගාවචරයා. ඉතින් යෝගාවචරයා විවිධාකාර කල්පනා පහල කරන වෙලාවේ සමහර වෙලාවල් වලට මේ වගේ විවේකයේ ඉන්නකොට අනේ මගේ ඥාතියින්ද මේ ටික කියලා දෙන්න නැත්තම් කියලා මේ ඥාති විතර්ක පහල කරගන්න. ඒකල හිතන ඉතින් ඥාතින් ගැන හිතන එක හොඳයිනේ. නරක දෙයක් නෙවෙයිනේ. නමුත් දන්නේ නැහැ අර පෑදිදියට බොරදී එකතු වෙනවයි කියලා. මේ ලස්සනට පිරිසුදු කරගත්ත දෙයට ඥාති විතර්ක හරහා අවුල් කරගන්නවා. එහෙම නැත්නම් පරානුද්යතා පරිසංවිත විතරක පහ කරනවා අනේ දුප්පත් මිනිස්සු දන්නේ නැති මිනිස්සු කාණ්ඩ බොණ්ඩ නැති මිනිස්සුන්ට උදව් කරනවනම් මේ මේ නිකම්ම නිකන් ඉන්නවට වැඩිය හොඳයිනේ කියලා විවිධ යෝජනා ක්‍රම කල්පනා කරනවා. එහෙම නැත්නම් අමරවිතක් ගැන කල්පනා කරනවා මම ඊට පස්සේ ලෙඩ වෙන්නේ නැහැ. මම ඊට පස්සේ කවදාකවත් නරක ආහාර ගන්න හොඳට ව්‍යායාම කරනවා හොඳට හුස්ම ගන්න පුළුවන් තැනකට යනවා මේ වැරදුනේ මේ පෙරදුනේ මගේ මේ මට මං කලකප නැති නිසා මීට පස්සේ නම් මං කරන්නේ නැහැ කියලා ඉතින් ලෙඩ නොවීම පිළිබඳ කල්පනා එන්න පටන් ගන්නවා එහෙම නැත්නම් ආනවඤ්ඤත්ති පරිසංයුත් විතර්ක එනවා. මම ඊට පස්සේ කවදාකවත් බැනුම් අහන වැඩක් කරන්නේ නැහැ. කවදාකවත් මං නින්දාවට ලක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් හිතනවා මේ වගේ මේ හිත හිස් වුණාට පස්සේ මට මෙතන ඉඳද්දි දැන් මේ වෙලාව ඇමරිකාවේ මොනවද වෙන්නේ කියලා දැනගන්න නැත්තම් මොන තරම් ශ්‍රේෂ්ඨයි මොන තරම් ආශ්චර්ය ධර්මයක්ද මම මෙතන ඉඳගෙන අල්ලපු ගෙදර එක්කන හිතන්නේ මොනවද කියලා මට දැනගන්න පුළුවන් නම් මන්නේ එකම සුදුස්ස දැන් මේක සුද්ධ කළා නෙති මෙන්න මේ විදිහේ මේ විතරක જાතිය හයක් අපේ තේරවාදී අඳුරගෙන තියෙනවා එව්ව එන්නේ ඊ타ත්ම මිත්‍ර ස්වරූපේ. ගෙවල් කඩන හොරු අපේ තියෙන තකතිරුකම තමයි අපේ තියෙන අවිද්‍යාව තමයි අපේ තියෙන මෝහය තමයි අපි තියෙන අන්ධකාරය තමයි මේ හිතවිලි බාර ගන්න එක. මේ හිතවිලි වලට ගෙට වැද්ද ගැවද්ද ගත්තට පස්සේ හොරෙක් ගෙට ගත්තට පස්සේ හොරා කරන දේ දන්නවා ඌට අලුතෙන් කියලා දෙන්න ඕන කමක් නැහැ. ඒක නිසා මෙතෙන්ද ගියාට පස්සේ නච චේතේමානස්ස මේ පාපියෝ අචේතේමානස්ස මේ සෙය්‍යෝ කියලා බුදුරජාන් වහන්සේ පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරනවා මම හිතුවොත් මම කෙලසෙනවා හිතවිලි පහළ නොකරුවොත් මම ශ්‍රේෂ්ඨත්වයට යනවා හිතවිලි පහළ නොකිරීම ආර්යත්වයට යනවා. හිතවිලි පහළ නොකිරීම සීක தත්වයටපත් කරනවා. මාර්ග ඥාන වලට යනවා. හිතුවොත් කබලෙල්ලිපට වැටෙනවා. නාබි චේතේයන් නාබි සංඛරේයන් මම සකස් කිරීම කරන්න යන්නේ ඊට පස්සේ. මම ආලවට්ටම් කරන්න යන්නේ ඊට පස්සේ. මේත් ඇති. මට කරන්න තියෙන මේකෙදී යමක් නොකර න චේතේයන් නාබි සංඛරේයන් ඒ විදිහට මම ඊට පස්සේ මේකට ආනම්මන උම්මලකට දාන්න යන්නෙත් නැහැ, කරපිංච දාන්න යන්නෙත් නැහැ. ওই හොද්දෝ ඔහොම තැම්බෙන්නන එකයි තියෙන්නේ. ඉතින් මේක තමයි මම දැකලා තියෙන්නේ මේ භාවනා ජීවිතයේ අමාරුම කෑල්ල. චිත්තසංතානය විඥාන ස්රෝතය යම් ප්‍රමාණයකට පැහැදිලි කරලා පිරිසුදු කරලා දෙන්න පුළුවන්. ඒ පිරිසුදු කරලා දීපේක රකින්න දන්නේ නැති නිසා ජීවිතේ මල් අපි විහිම් පල් කියලා තමයි කියන්නේ. හැම යෝගාවචරයකම දන්න කරුණු මේකට දාන්න හදනවා. පොත්වල තියෙනවා මේකට දාන්න හදනවා. අරයා මෙයා කියපුවා මේකට කරන්න හදනවා. බුදුහාමුදුරුවෝ විතරයි කියන්නේ මෙච්චර පිරිසුදු කරගත්තට පස්සේ තව දුරටත් චේතනා පහල කරන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේ පහාන සංඥාවේදී ගිරිමානන්ද සූත්‍රයේ උපය උපාදාන අදිඨානාබිනිවේසා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ කියලා උපේති උපාදීයේති අදිඨාති මේ විදිහට දේවල් වලට අපි පෙළඹෙනවා අල්ල බදා ගන්නවා ඒක අදිෂ්ඨාන කරනවා සැලසුම් කරනවා මේ සේරගෙම වෙන්නේ මොකද අර පිරිසුදු කරගත්ත පදනම ආය මුහුන් දැම්ම වෙනවා ආය විස බීජ දැම්ම වෙනවා ආය කෙලස ගත්ත වෙනවා ඊට පස්සේ ඒක වැවෙනවා පුදුමාකාර සැරයට ඒක කියනවා සාමාන්‍යයෙන් නවදලි හේනක හරියට පළවෙනි වැස්සත් එක්ක බෝගෑට දැම්මේ නැත්නම් තනකොළ වැවෙනවා පුදුමාකාර සැරයකට ඒක නිසා හරියටම නවදෙනියල සකස් කරගත්තට පස්සේ ගොවියා බෝගැට ටික තියාගෙන ඉන්න ඕනේ වැස්ස එනකොටම දාන්න. එතකොටත් තනකොළ එනවා. නමුත් බෝගැටේ නැගිටලා ඒ නිසා තනකොළේ ගලවනකොට බෝගැටේ වැවෙනවා. බෝගැට දැම්මේ නැත්තම් අරකේ පුදුමාකාර තනකොළ වැවිලක් වෙනවා. මෙතන බෝගැටේ කියන්නේ චේතනා නොකරන ගන්න ප්‍රයත්නය. සංස්කරණය නොකරන ගන්න ප්‍රයත්නය. එතකොට තේනවා මේ විඥාණය මංහරා මම දාසකත්වයටපත් කරගෙන මම වාල් කරගෙන මේ මගේ පඬිතකම කියලා මේ වගේ වෙලාවේ නෑදෑය ගැන හිතපන් ලාභ සත්කාර ගැන හිතපන් ලෙඩ නොවීම ගැන හිතපන් නිന്ദා නොවීම ගැන හිතපන් එඳා ලෝකේ තියෙන කුණු කන්දල් හොතපන් කියලා මේ පොහොර දාන ගතිය. අද තියෙන අධ්‍යාපනය කරන ක්‍රමයේ ඔච්චරයි කරන්නේ අපිට. පුළුවන් තරම් ලෝකේ තියෙන කුණු කන්දල් සේරම ගෙනල්ලා දාන්න. අද තියෙන ජනමාධ්‍යයෙන් කරන්නේත් ඔච්චරයි. ලෝකේ වෙන ඕනම අපරාධයක් ගෙනල්ලා අර බත් ව්‍යාන බත් කණ්ඩ හදන මිනිහට මාළු අබ්බේ දන්නා වගේ රැට කනකොට ප්‍රවෘත්ති ටික දාන බත් එකට. ඒ මොෝගේ වාහෙටත් ප්‍රතිපත් ප්‍රවෘත්ති බැලුවේ නැත්තම් බත් කාලා වැඩකුත් නැහැ. හරියට සල්ලි දීලා ටෙලිවිෂන් එකක් ගෙනලා ලොකු එකක් ගෙනත් තියාන බත් එක තියාන මාළුවට ගන්න අර කුණු හරප ටික තමයි. ඉතින් රෑ 30 දත් කනවා. ඊට පහුවෙන්ද උදේ පාන්දර නැගිටපුවාන් ගෙදර රණ්ඩු. ඉතින් කියනවා නෑ හීනෙන් බය වෙනවා. බුදුමයි මේ නිින්දයක් නෑ. ඇයි මුළු ලෝකේ තියෙන කැත්තම කැත කුණු ටිකනේ ප්‍රවෘත්ති කියන්නේ? හරි මේ හිටියව බාධකම හත්ය කෝඩ පැය 3 4 ඉඳගෙන වාඩි වෙලා ඉන්න පුළුවන්. ගාකල් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරමින් හරියට වැඩ කරන හිටියා. පැවිදි වෙලා නෙමෙයි හිටියා පැවිද්දෙක් වගේ. ඉතින් අන්තිමට මේ ඒ උපසමතේ බැංකු පොඩි ගිණුමක් තිබුණා. එයා ඒක මේ අසනීප අම්මට වියදම් කරා. විතං කරන්න ගියාට පස්සේ ආ දැනගත්ත යාගෙම අයියා බැංකු බිඳුමේ සල්ලි අර ගන්නවා අම්මට උපස්ථාන කරන්නේ ඊට පස්සේ මෙයා කිව්වා ස්වාමීන් වහන්සේ සහෝදරයෙක් වුණත් අම්මට වෙන්නේ වෙන්නේ නැහැ මගේ භාවනා තිබිච්චා මං යනවා උපස්ථාන කරන්න මං කිව්වා ඒක නම් කට ඇරලා මොකුත් කියන්න බෑ අම්මනේ බුදුහාමුදුරුවන්ත් යන්න කියනවා ඔබ කියලා කරබෑ සතිය කඩා ගන්න තු හිටපන් එච්චරම කරන්න තියෙන කියලා ඉතින් මාස 4කට 5කට සැරයක් ඇවිල්ලා වැඳලා යනවා ඒත් මිනට හරි කරදරයි මොකද මේ ඒ වෙලාව උපස්ථාන කරගන්න නැහැ ඉතින් මං ආවට පස්සේ ඇහුවා කොහොමද පාසක මහත්තයෝ දැන් මේ භාවනා කළ භාවන මධ්‍යස්ථාන ජීවිතේ, gedara ජීවිතේ. අනේ ස්වාමීන් වහන්සේ ඉතින් කියලා වැඩක් නැහැ. මේ මේ බාහිර ලෝකේ තියෙන සල්ලි උපයා ගන්න තියෙන අමාරුවත්, බඩුවල තියෙන ගණන් අධික ගතියත්, මිනිසු විඳින දුකත් එක්ක බලනකොට මෙහි ඉඳලා ගියාට පස්සේ හොඳටම කැපී පේනවා කියුවා. ඒ වුණාට මේ මිනිස්සයෝ හම්බ කරන්න තියෙන සල්ලි අමාරු තිබුණත් මේ පත්තර කියවන්නයි රේඩියෝ අහන්නයි ටෙලිවිෂන් බලන්නයි තියෙන කෑදරකම දිහා බලනකොට hina කාලා ජීවත් වෙන්න පුළුවන් කියලා සෑහෙන කාලයක්. හම්බ වෙන තුට්ටුව වියදම් කරන්නේ ඔන්න කුණු හර්පවලට. ඒක නැතුව බෑ ඒ මිනිසුන්ට බත් නොකා ඉන්න පුළුවන්ලු ප්‍රවෘත්ති බලන්න නැතුව ඉන්න බැරි. ඒ තරම්ම අද අපි මේ සංස්කාර ලෝකේ දාසකත්වයටපත් වෙලා පිරිසුදු කරලා දෙන්න පුළුවන්. මේ චිත්තසංතාන එහෙම නැත්නම් මේ විඥාන ස්රෝතය ප්‍රයෝගයෙන් ප්‍රයත්නෙන් දවස් 7න් පිරිසුදු කරලා දෙන්න පුළුවන්. ඇත්තටම හරියට රිට්‍රීට් එකක් කරනවා නම් හතරවෙනි දවසේ පස්වෙනි දවසේ යනකොට අඩු ගන්න මේක තේරුම් ගන්න පුළුවන් මට්ටමට. මේ පිරිසුදු කරලා දුන්නට අහකේ තියෙන ලන්දේ තියෙන කුණු ඇදලා දාලා මේක කෙලස ගන්න දිහා බලනකොට අම්මපා පෘතජ්ජනයට වඳින්න හිතෙනවා. මේ කරන අමරත් අමන තකතිරු මරි මෝඩ වැඩ කටයුතු දිහා බලනකොට ප්‍රශ්න වෙලා තියෙන බැනල වැඩක් නෑ Tamange අතීතීය බලනකොටත් බුදුහාමුදුරුවෝත් ඕක හරහා තමයි ඇවිල්ලා තියෙන්නේ. වෙන්න මොනම ක්‍රමයක්වත් නැහැ. ඒක නිසා මේ හිස්තන හිතේ හදාගත්තට පස්සේ මේ හිස්තන කෙලෙසන්ඩ පිටිපස්සේ ඉන්න විඥාණය নানা ප්‍රකාර සංස්කාර වලට අපිට උඩගෙඩි දෙන හැටි. নানা ප්‍රකාර ගොඩ පෙරක තෝරුකම් දෙන හැටි. নানা ප්‍රාකාරයෙන් හොරහතුරෙක් Tamange පුතෙක් විදිහට නෑදෑයෙක් විදිහට ගෙට ගෙවදින හැටි දිහා බලනකොට මුළු ලෝකෙම වංචනිකයි. මුළු ලෝකෙම ෂටයි. ලুকু ලෝකෙම මායාකාරයි. ඒ නිසා අපි හිතන ඔක්කොටම හොරි කියන නිසා මට හොරි ඇදුනට සොරි කියන දෙයක් නැහැ කියලා. ඒ ඔක්කොටම හොරිනේ. නමුත් සරුවචනස කියන හොරි කියන්නේ යකෝ ලෙඩා. උඹ සොරි කියලා උඹේ වැඩේ කරගන්නේ පිරිසුදු වෙන්න පුළුවන්. ඒක නිසා භාවනා කරන කෙනෙක් දහස් වාරයක් ඔතෙන් යනවා ඇති. ගියාට ආරසා කළ යුත්තේ විඥාණයද එහෙම නැත්නම් විඥාණයට පොහොට ලැබෙන සංස්කාර නොකර සිටීමද කියන එක ඒක තන්නේ කර යෝනිසමනස්කාරය. ඒක තන්නේ කර සම්මාදිට්ඨියක් තියෙන්නේ. ඉතින් ඒකෙදි එක සැරෙන්ම මේ ප්‍රශ්න විසඳපු කිසිම කෙනෙක් ලෝකේ නැහැ. ඒකට අනුකම්පා කරන්න. ඒකට අනුකම්පා කරන්න ඕනේ. මේන් පිරිසුදු වුණාට පස්සේ මම මෙතන අනිච්චන් දුක්ඛම් කල්පනා කරන්නද? මම බුදුගුණ භාවනා ටිකක් කරුවොත් මොකද වෙන්නේ? මම මේ වෙලාවේදී මෛත්‍රී භාවනා ටිකක් මොනවද කරුවොත් මොකද වෙන්නේ කියලා අර පිරිසුදු කරගත්ත එකට নানা ප්‍රකාර දේවල් දාලා හිතනවා මේක බොහොම ශ්‍රේෂ්ඨ වැඩක් තමයි. මේ වෙලාවේ මේ ඔක්කොම අනිච්චන් දුක්ඛම් අනත්තම් භාවනා කරනවා. අසුබ භාවනා කරනවා නම් කියලා නානා ප්‍රවිධියට අර පෑදිදී බොර්දිය කරගන්න. ඒක නිසා එහෙම කෙනාට මේ ශුන්්‍යතාවක්කන්තිය හරහා එහෙම නැත්නම් ශුන්්‍යතාව බහුල කිරීම හරහා මේ උපයා ගන්න ලද ආකාශය හිස්තනටත් වඩා පිටිපස්සේ තියෙන විඥානයේ ක්‍රියාකාරකම් දැකීම ලේසි නෑ. මොකද ඒක තමයි යස්බැඳුම. ඒක තමයි මායාකාරී తত্ত্বය. ඒක නිසා යෝගාවචරය එදිනදා ජීවිතේ පුළුවන් තරම් ෂටමායාවී ගති වලින් වෙන් වෙලා වංචනික ධර්ම වලින් අයින් වෙලා තමන්ගේ නැති ಗುಣ හුවා දක්වන්න යන්න එපා. ඇති නුගුණ වසන්න යන්න එපා. ඒකේ සීමා ඊටාම සූක්ෂම තැන තමයි මේ වගේ පිරිසුදු වුණාට පස්සේ හිත විවිධාකාරයෙන් අවුල් වල පැටලෙනවා ප්‍රපංච කරනවා ගා ගන්නවා. ඉතින් මෙතෙන්ද ගියාට පස්සේ යෝගාවචරය කැප කරන්න කැමති නැත්නම් තමන්ගේ රුචි අරුචිකම් ටික යෝගාවචරය කැමති නැත්නම් පෞරුෂත්ව වෙනස්කරන යෝගාචර කැමති නැත්නම් සම්මා ආජීවයට වැටෙන්න යෝගාචර කැමති නැත්නම් සම්මා වාචාවට වැටෙන්න යෝගාවචර කැමති නැත්නම් සම්මා කම්මන්තට වැටෙන්න ඔයින් එහාට භාවනාවෙන් කරන්න දෙයක් නැහැ. භාවනාවෙන් එතෙන්ට ගියාට පස්සේ ඉතුරු ටිකට චර්යාව වෙනස් කරන්න ඕන. ජීවන රටාව වෙනස් කරන්න ඕන. කතා කරන ක්‍රමයේ වච සම්මා වාචා වෙනස් කරන්න ඕනේ. වෙනස් කරලා ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන මේ තුනෙන්ම හැඩ ගැහුනොත් විඥාණය කරන ප්‍රෝඩාව විඥානයේ මායාකාරී ගතිය දැනගන්න පුළුවන්. වෙන විදියකට කියන්නම් ආකාසානං ඡායතනෙ කියන මේ හිස්තනේ ඉඳලා විඥාණය කරන ෂටකපට කණ්ඩික ලාංඡනික ධර්ම තේරුම් ගන්නට Taman වෙනස් නොවි කවදාකවත් බෑ. ඉතින් එහාට මූල ධර්මෙන් කරන්න බෑ. කටපාඩම් කරලා කරන්න බෑ. පතලා කරන්න බෑ. Taman හැඩ ගැහෙන්න ඕන එකට, අනුයාත වෙන්න ඕන එකට, එහෙම නැත්නම් රුචි අරුචිකම් පාවා දෙන්න ලෑස්ති වෙන්න ඕන. ඒක නිසා ඒ ආනිජ සප්පාය වගේ තවත් පැත්තකින් මේක විස්තර කරන මේ සරුවත් chance සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ මට්ටමට භාවනා දියුණු කරාට පස්සේ අරඤ්‍යගත වීම කල්පනා කරන්න කියලා. රුක්ක මූලගත වීම කල්පනා කරන්න, ශූන්‍යාකාර විත කල්පනා කරන්න, කල්පනා කරලා ඒ කියන්නේ මිත්‍යක් කරපුගේ භාවනාවෙන් Tamanට ලැබිච්ච මේ ප්‍රයෝජනේ සලකලා ඒකට හැඩ ගැහුන්නේ නැත්නම් නැත්නම් හුදකලාවට අවස්ථාව දුන්නේ නැත්නම් විවිධයකට අවස්ථාව දුන්නේ නැත්නම් භාවනාවෙන් මින් ඉදිරියට යන්න බෑ. නමුත් ඒත් එක්ක මෙයා කළා හැඩ ගැහෙන පැත්තට යන්න ගත්තොත් තේරෙන පටන් ගන්නවා ඉදිනදා ජීවිතේ අපි කොච්චර රංගපෑමක්ද කරන්නේ. එචිතා ජීවිතේ අනුන් ඉදිරියට අපි කොච්චරම අවාපෑමක්ද කරන්නේ. අපි කොච්චර මේ අනුන්ගේ චරිත නැත්තම් අනුමේ අනුන්ගේ භූමිකාවකට හැඩ ගැහෙන්න හැදීමක්ද කරන්නේ කවදාද අපි මේ ප්‍රകൃතියට එන්නේ කවදාද අපේ ඇත්ත ඇති හැටියෙන් දකින්න හුස්මක් ගන්න බෑ ප්‍රകൃති හුස්ම දකින්න බෑ අපිට ඒකත් ආයාස කරන්න හදනවා සක්මන් කරන්න ගියාම මොකද්ද ඇවිදින්න ඕනේ වේගය කියලා අපි දන්නේ නැහැ හයියෙන් යන්න ඕනද හිමීට යන්න ඕනද ප්‍රകൃතිය මතක නැහැ අපිට මොන්නම වැඩක්වත් කරන්න බෑ අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අක්කා හරිම තාලෙටයි කියලා ඔක්කොමලා අක්කලා වෙන්න ආද අයියලත් එහෙම තමයි එයා කට්ටිය මේ අමුතු රඟපෑමක් යන්නේ එන්නේ කන්නේ බොන්නේ මේ යෝගාවචර උනාට පස්සේ පිස්සු ඩබල් එදිනදා ජීවිතේ ඇවිදින ඇවිදින්න බෑ දැන් අහනවා කොහොමද ලක්මන් කරනකොට ඇවිදින්න ඕනේ ඒක වෙනම භ්‍රමචර්යාවද භ්‍රමපදයක්ද තියෙන එක හුස්ම ගන්නකොට වෙනම ක්‍රමයක් තියෙන දානපාන කියලා මේ දිනදා හුස්ම නෙමෙයිද? ඒතර බත් කනකොට මේ කෙරෙන දේ කෙරෙන්න ඇරලා ඇති හැටිය බලනවා කියන එක ඒ තරම් සරලව තියෙද්දි කෙරෙන දේ කෙරෙන දෙන්නෙත් නෑ ඒකත් අනනවා. ඒකට වෙනම චීන කණ්ණාඩියක් ඇති කියලා හිතනවා මේක වෙනමම බලන්න. සරුවචනංශේ කාලකාරාම සූත්‍රය සඳහන් කරනවා දිත්තා දට්ඨබ්බං මඤ්ඤති දට්ඨාරං මඤ්ඤති අදිත්තං මඤ්ඤති දට්ඨබ්බං මඤ්ඤති මහණුව පේන දෙයට අමතරින් දැකිය යුත්තක් කොහි නැහැ. ඔය පේන දේ වළක්වන්න හදන්නත් එපා. ඕක දැකිය යුත්තකුත් නෙවෙයි. ඔච්චර තමයි සත්‍යය කියන්නේ. ඕක ඕක දිහා බලපන්. අපිට ඒ දැල්ම බලන්න බෑ. අපි හිතනවා මේකට වෙනම චීන කන්නඩියක් ඇති. ආහනාපානි කියලා වෙනමම හුස්ම ක්‍රමයක් ඇති. සක්මන් කරනවා කියලා වෙනම බ්‍රහ්ම පදයක් ඇති. ඉතින් අපි බලනවා ඒ ක්‍රමයට එනකම්. පුදුමාකාර රංගපෑමක් තියෙන්නේ. මෙතෙන් එනකොට තේරෙන පටන් අර ගන්නවා අපිට අමාරුම දේ තමයි ස්වභාවික වෙන එක. පරිසරයට අනුව හැඩ ගැහෙන එක. ඇත්ත ඇති හැටිය දකින්න එක. ඒක අපිට මෙච්චර අමාරු හැම එකෙක්ම අපි අවුරුදු 6 වෙනකන් හිටියේ ඔතන තමයි. කිසිම රංගපෑමක් අපි ළඟ තිබුණේ නැහැ 6 අවුරුදු බබෙක් වෙනකන්. 6 ඇවිල්ලා 6 4 තීරුම් ගත්තට පස්සේ තමයි මේ නාඩගම පටන් ගන්න. උගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න නාඩගම් වැඩි. සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න නාඩගම් වැඩි. සම්මාන වැඩි වෙන්න වැඩි වෙන්න නාඩගම් වැඩි. අන්තිමට මේ ඔක්කොම නලවල පින්ලා මැරෙන්න යනකොට වෙනවා අනේ නටපු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ ච අපරාදී මනුස්ස ජීවිතේ. ඒක නිසා ගණන්කාරකම් හයිය තියනකම් නම්බුකාරකම් නිලයේ තියෙනකම් ආඩම්බරකම් සල්ලි තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම් තමයි. අනේ නටපු නැටිල්ලක හැටි මේක මරණ මොහොතේදී අත්දකින්න බැරි නිසායි බුදුහාමුදුර කියන්නේ ජීවත් වෙනකොට මේක බලලා දැන් විනිශ්චයක් කරපන් අපිට පුළුවන් විනිශ්චයක් කරන්න ඔබ සම්මා වාචාවට හැයිත පෙළඹියා සම්මා කර්මාන්තයට පෙළඹියා සම්මා ආජීවයට ඵලයන් අපිට දැන් මෙතෙන් එක යන්න පුළුවන් එතනින් එහාට ආජීවය සකස් වෙන්න ඕන සකස් වෙලා ගියොත් කරන මේ අපි කරන විකාරේ. අපි මේ අනුන්ගේ පදවලට නටන නැටිල්ල අනුන්ගේ මේ න්‍යාය පත්‍රවලට වැඩ කරන හැටි බලනකොට දාසකත්වයේ තේරෙනවා. කාම දාසකත්වය කියලා මේකට කියන්නේ. අපි කාම රාජිනීගේ කාම රාජධානිය බැලියෝ. බත් බැලියෝ. නටන නැටිල්ලට ගහලි වරලා අරයට වැඩිය මම ලොකුයි මෑට වැඩිය මම ලොකුයි කියලා අන්ධහර පෑවට මොකද අන්තිමේ නම්බුව දින කාම රාජිනීට විතරයි. ඉතින් මේක දැක ගන්න නම් රූප ධාතු දිගින් බහින්න ඕනේ. බැලලා රූප ධාතුවගේ නැස්චාර්ත්‍ය දකින්න ඕනේ. දැකලා අස්ථාර්ත්‍ය සහ නැස්චාර්ත්‍ය දෙක වෙන් කරලා දකින විඥාණය දැකපු දවසේ මෙහාට මේකේ ගණ්ඩම කියලා දෙයක්. මේ ජීවිතේ ගණ්ඩ කියලා මොකක්වත්ම නැති බව අකින්චඤ්ඤ ගණ්ඩ දෙයක් නැති බව තේරුම් ගන්නකොට වහකණ්ඩ හිතුණට සීදීනසා ගන්න හිතුණට බය වෙන්න දෙයක් නැහැ. වරදොල ගත්තොත් ඒ තරම් හිතෙන තියෙනවා මොකද්ද මේ නටන නාඩගම කියලා. නමුත් සරුවජන් වහන්සේ කවදාකවත් ඒ විදිහට මේ ජීවිතය ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි උන්වහන්සේ කියන්නේ මරණ මොහොතදී තක්පත් වෙන මේ අලකලංචිය පණදීයේදී ගනි අරගෙන මේකට මුණ දීපන් දුන්නාට පස්සේ <clears throat> විඥානීය කරන මේ ඇති නැති ભેදේ හරි හොඳ නරක ભેදේ සාධාන අසාධාන ભેදේ දැක්කට පස්සේ සාධාරණ වුණත් කෙලේශයක් අසාධාරණ වුණත් කෙලේශයක්. හරි වුණත් කෙලේශයක් වැරදුණත් කෙලේශයක්. පවත් කරදරයක් පිනත් කරදරයක් දෙකම සංස්කාර. කියලා ආකින්චඤ්ඤායතනට වැටෙනකොට අර ඉස්සල්ලා කිසිත් නැහැ කිව්වට වැඩිය උංගක් වෙනසක් දැන් තියෙනවා. ඉස්සල්ලා කිසිත් නැහැ කියලා රූප නැති එක විතරයි. දැන් රූප නාම බෙදෙන විඥානයක් නැති කිසිත් නැති තත්ත්වයට ගියාම ඩක් ගාලා නැගිටිනවා තේරෙනවා. මොනවදෝ වෙලා තියෙනවා නිින්ද ගියාද දන්නෙත් නැහැ මොකද උනේ දන්නෙත් නැහැ අර සංඥාවක තියෙන්න පුළුවන් අන්තිම ලේසෙත් ගිහිල්ලා ඒක පොට්ටපාද සූත්‍රයේදී සඳහන් කරනවා සංඥග්ග කියන වචනේ කෙනෙකුට සංඥාවද කියන්න පුළුවන් එතෙන්ඩයි මොකද ඒක තැනකට ගියාට පස්සේ මතක නැති වෙනවා නිින්දද දන්නෙත් නැහැ ගස්සලා අවදි වෙන ගතියක් එනවා ඒක තමයි මේ භාවනාවේ යන්න පුළුවන් කෙලවර. මීට කලින් එනවා කෙලෙස් නින්දක්. මේක කෙලෙස් නින්දක් නෙමෙයි මේක හරක්කස්සෝ මොකුන්වත් පිළිබඳ අදහසක් නැති බව හොඳටම තේරෙනවා. රත්තරන් මිනිමුතුන් පිළිබඳ අදහසක් නැති බව හොඳටම තේරෙනවා. කාමභෝගී ස්ත්‍රී පුරුෂයන් නැති බව තේරෙනවා. අරඤ්‍ය සංඥාවක් නැති බව තේරෙනවා. පුරුෂ සංඥාවක් නැති බව තේරෙනවා. පඩවි සංඥාවක් නැති බව තේරෙනවා. ආකාසානං චෛතන සංඥාවක් නැති බව තේනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ප්‍රകൃතියට අවිපරීතව අස්පනා පිට බසගෙන බසගෙන ගියාම මේ සංඥග්ගය මේ ජීවිතයේම අත්දැකිය හැක්කක් බව ਸਰුවඥාන්සේ පොල්ලවේ අත ගහලා දීලා කියනවා වෙන මොකෙක් හරි සාස්ත්‍රුන් වහන්සේ නමක් මේක කියලා තියනවාද කියලා අහනවා ආනන්දගේ. ආනන්ද වෙන මොනම ශාස්ත්‍රුන් වහන්සේ නමක් හෝ වෙන විද්‍යාඥයෙක් හෝ වෙන මේ ලෝකේ ඉන්න ඒ අභිඥා බලසහිත මොනම ඉන්ද්‍රජාලිකයෙක්වත් මේ தත්තට ඇවිල්ලා තියනවාද කියලා. එන්න තියා මේක කියන දේ තේරුම් ගන්නවත් බෑ. මොකද ඒ තරම්ම අපි මේ තර්ක මනස දිගේ අපි මේ රුචි අරුචි දිගේ ගිහිල්ලා තියෙන්නේ. නමුත් භාවනාවේදී යම් ප්‍රමාණයකට අබිනිෂ්ක්‍මණයක් කරපු කෙනා යම් ප්‍රමාණයකට රූප ධර්මෙන්ද හිත තිබ්බේ කනට සෑහෙන බලාපොරොත්තුවක් තියන්න පුළුවන් මෙතෙන්ට යන්න පුළුවන් බාහිර. නමුත් එකක් තියෙනවා මේ පිළිබඳව ලෑස්ති වෙලා යන්න ඕන. කවදාකවත් එතෙන්ද ගිහිල්ලා හිතන්න බෑ. ඒකයි මේ සුත්තමේ අනුග්‍රහිතේ තියෙන වටිනාකම. ඒක නිසා අපි ඒ ප්‍රයත්නයේ විශේෂයි සෑහෙන ආයෝජන කරලා තියෙනවා මේ වෙනකොට. අපිට යම් අත්දැකීමක් තියෙනවා. අසුවිරු ඥානක් තියෙනවා. ඒ නිසා කවදා හරි අත්දැකීමයි අසුවිතු ඥානයි සම්පාත වෙන්නේ. සම්පාත වුණාට පස්සේ වෙන්න තියෙන දේ වෙනවා. ඒක අපිට හිතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට තියෙන්නේ අඩුම කැඩුම සකස් කරලා තියලා ඒකට පෙළ ගැහෙන්න අරින්න ඕනේ. ඒක අපිට අයිති එකක් නෙවෙයි. ඒක මල පිපිල උඩට ආවට පස්සේ ඉර පෑවුවොත් මල පිපෙනවා. මලට බෑ පිපෙන්න ඉර නැතුව, ඉරට බෑ බුප්පන්න මලක් නැතුව මේ දෙක සම්පාද වීම අහම්බෙන් සිද්ධ වෙන්නේ. නමුත් මේ සුතමේ ඥානය සහ අත්දැකීම එකතු කිරීම අපිට ප්‍රතිපදාවක් හරහා කරන්න පුළුවන්. ඉතින් ඒකේ යෙදී හිටි ගත කරන්නේ අපි සමහරු සාර්ථක ඇති සමහරු අසාර්ථක ඇති. කෙසේ නමුත් ඒක අඩු ගානේ සුතමේ වශයෙන් හරි. අසුවිරු ඥානයක් වශයෙන් හරි. Tamange හිතේ තැම්පත් කරගත්තොත් බුදු සුවඳ බුද්ධ ශාසනයක තියෙන වටිනාකම තියෙනවා. ඒක හිතට වද්දාගත්තොත් ඊට වැඩිය සාන්තියක් තියෙනවා. ඒක අද්දක ගත්තොත් ඒ ඔක්කොටම වැඩි සාන්තියක් තියෙනවා. ඉතින් එවැනි සාන්තියක් වෙනස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා